ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යං වා කෝ භික්කවේ භික්ඛු දුස්සීලෝ පාප ධම්මෝ අසුචි සංකස්සර සමාපන්නෝ පටිච්චන්න කම්මන්තස්ස අසමනස්ස සමනස් අසමනස්ස සමන පටිඤ්ඤාය අක්බ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඥාය අන්තෝ පෝතිකස්ස අවස්සුතෝ කසම්බුජාතෝ යං කත්ත්‍ය මහාසාලාණං වා බ්‍රාහ්මින මහාසාලාණං වා දහපති මහාසාලාණං වා සද්ධා දෙයං චීවරම් පරිබුංජෙය්‍ය තං හිතස්ස භික්ඛ වේදීග රත්නම් අහිතාය හෝති දුක්ඛායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුව පටන් අරගෙන අද හතරවෙනි දවසේ සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා වෙනකොට අපි දවසේ ධර්ම දේශනාව සඳහා හැමදාම කාලේ වෙන් කරගන්න නිසා හතරවෙනිදා දවසේ උඩ අපි හතරවෙනි ධර්ම දේශනාවටයි මේ කාලය ලබාගෙන තියෙන්නේ මේ වෙනකොට කවුරුත් වගේ දන්න පරිදි අපි ධර්ම දේශනාවලිය සඳහා පොදු මාතෘකා වශයෙන් ඉදිරින් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍ර ධර්මයක් වන අග්ගිඛන්දෝපම සූත්‍රයයි. මේක අංගුත්තරක සත්ක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කෙනෙක් Taman තුල නැති ಗುಣ කියාපාමින් එහෙම නැත්නම් තමන්ට තරම් නොවන විදිහේ කෙලෙස් ධාරාවක් සහිතව එම කෙලෙස් නැති යත්තන් සඳහා පූජා වෙච්ච වෙන් වෙච්ච ඒ පිරිකර සිව්පසේ පාවිච්චි කරමින් ගත කරනකොට වෙන්න පුළුවන් අනර්ථයත් ඒ වාගේ නොවි තමන් විලින කරන ප්‍රතිඥා කරන සීලේ පිහිටලා සිල්වන්තයෙක් විසින් කළ යුතු සමන සමත විදර්ශනා භාවනා කරනවා නම් එවැනි ආධිනව රාශියකින් Tamanට වෙන් වෙන්න පුළුවන් වෙන අතර ඒ ශිවපස්සේ පූජා කරන දායකයන්ට මහත්ඵල මහානිසංස වෙන හැටි ඒ තුලින් තමනුත් අනුනුත් අරසාවකට හෝ අනතුරකට ලක් වෙන හැටි මේ සූත්‍රයේදී සර්වජන් වහන්සේ බොහොම ආන්තික නිදර්ශනගෙන හරපාමින් විස්තර කරනවා. ඉතින් පහුගිය දවස් කීපෙම අපි මේ විදිහට තමන්ගේ ඉදුරම් පිනවීම එහෙම නැත්නම් කාම ආශාව කාම තණ්හාව එහෙම නැත්නම් භව තණ්හාව වගේ දේවල් වලට ගැළපෙන ධර්ම කොටස සකච්ඡා කරන්න යෙදුනා අද අපි මාත්‍රකාවේ සඳහන් වෙන විදිහට භික්ෂුවක්ගේ පැත්තෙන් බලනකොට චීවර පරිභෝගයේ පිළිබඳව සිවුර සම්බන්ධ ධනගත යුතු කරුණු සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවකුයි ඉදිරියෙන් තියාගත්තේ නැත්නම් සූත්‍රයෙන් අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතකොට භික්ෂුවක් වශයෙන් චීවර පිණ්ඩපාත දේනාසන ගිලම්පස කියන එක අපි සිව්පසයේ වශයෙන් චතු පරිස්කාර වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ගොඩක් ගිහි පිරිසක් ඉදිරිපිට මේ ධර්ම දේශනා කරන නිසා එයත් අන්ට ඒවට සමාන්තරව තමන්ගේ ඇඳුම ඇඳුම් කැඩුම් ආහාර ඉන්න ගෙවල් දොරවල් සහ බෙහෙත් ද්‍රව්‍ය කියලා හතරකට කඩා ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ මේ සූත්‍රයේදී සර්වඥාන්සේ ඇඳලා පෙන්වන චිත්‍රය ගොඩාක් වෙලාවට සාමාන්‍ය පෘථග්ජන ගෘහස්ත ජීවිතය ගත කරන ගිහියන්ට අදාළතාවය අඩුයි. නමුත් මේ වගේ බණක භාවනාවක් යෙදিলা తాවකාලිකව හෝ නිස්සරණ ධ්‍යාසයෙන් ගෙවල් දොරණින් වෙන් වෙලා ඉන්න නැත්තන්ට සෑහෙන සමීපස්ත භාවයක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ කතාව යන්නේ භික්ෂුවගේ චීවරයකට සම්බන්ධ කරලායි. ඉතින් ඒ වෙනකොට අන්වේ ඥානයේ හැටියට එහෙම නැත්නම් චින්තාමය ඥාන අනුව නැත්නම් තර්ක ඥාන අනුව භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක වේවා උපාසිකා වේවා ඒ Tamanට මේ ධර්ම කොටාශය අදාළ කරගන්න එක තම තම නැන පමණින් දැනගන්නේ කියන ප්‍රමාණයට ඉඩ තියලා අපි ਸਰවචනාංශී ඉදිරිපත් කරන මේ භික්ෂු හා සම්බන්ධ කතාව මුලපුරමු. ඒකදී ਸਰවචනාංශී සඳහන් කරනවා යම් කිසි ඒ යම් භික්ෂුවක් දුස්සීලව ඉඳගෙන පාප ධර්මයන්ගේ යෙදිලා ඒ වගේම අසුචි සංකස්තර සමාපංච සමාපජ්ජ කියලා කියන්නේ ඇතුලින් තමන්ගේ ආකල්ප සම්පත්‍ය බොහොම පිරිහිච්ච ස්වරූපයක අසුචි හා සමාන ස්වරූපයක තියාගෙන ඒ වගේම පටිච්චන්න කම්මන්තස්ස තමන් එලිපිට කරන දේවල් සහ වසංගා කරන දේවල් කියලා ක්‍රියාකාරකම් වින් වින් වශයෙන් තියාගෙන පිළිසෙ ඉන්නකොට ඒක තාලයකටත් නැතිකොට ඒක තාලයකටත් විදිහට ඒ වංචනික නැත්නම් කාය දුස්චරිත රංගපාමි ඒ වගේම අසමනස්ස සමන පටිඥාය තමන් ශ්‍රමණියෙක් නෙවෙන බව දැනගෙන පැවිද්දෙක් නොවන බව දැනගෙන මූ ශ්‍රමණියක වේෂයෙන් ගන්නවා වේෂයෙන් ඊයන් ඉදිරි පිට රජවරුන් ඉදිරි පිට බ්‍රාහ්මණයන් ඉදිරි පිට ඒ ශ්‍රමණෙක් බවට රංගපානවා පිණිහිනවා මේකට කියනවා තේය සංවාසය කියලා විනය පොතේ එහෙම නැත්නම් අබ්‍රහ්මචාරී සබ්බ බ්‍රහ්මචාරී පටිඤ්ඤාය. තමන් අබ්‍රහ්මචාරිය නැත්නම් බ්‍රහ්මචාරී රැකෙන්න සීල්පදේ පරමාදන් වෙලා සීල්පදේ රකින්නේ අබ්‍රහ්මචාරියේ යෙදෙනවා. එimhe යෙදිලා බ්‍රහ්මචාරියේ ඉන්න උන් අතරගත කරමින් බ්‍රහ්මචාරියේ යෙදෙනවට කැපසාරෝක්‍ය දේවල් පරිභෝග කරනවා. ඒ වගේම අන්තෝපූතිකස්ස ඇතුළතින් වැగిරෙන කෙලෙස් සහිතයි ඇතුලෙන් ඕජාම ධර්මන විදියට රාගය වැగిරෙනවා, ද්වේෂය වැగిරෙනවා. අවශ්‍යතෝ එයින් පෙඟිලා ගත කරන්නේ ඒ වගේම කසම්බු ජාතවම කසට ජීවිතයක් ගත කරනවා නම් අන්න එවැනි ශ්‍රමණ ප්‍රතිරූපකෙක් එහෙම නැත්නම් තෙය සංවාසකෙක් කත්‍ය මහා ශාලානං වා බ්‍රාහ්මණ මහා ශාලානං වා ගහපති මහා ශාලානං වා යනි ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගහපති කියන මොනම දෙකෙනෙක් හෝ ශ්‍රද්ධාවෙන් දෙන සිවුරක් පරිභෝග කරනවා නම් ඒ කෙනාට ඒක බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස හිටිනවා. ඒ වාගේම කායස්ස වේදා පරාමරණ දුක්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජති. මරණයෙන් පස්සේ ඒ දුස්සීල වෙඳගෙන සුසීලත්ව සඳහා වෙන් වෙච්ච පිළිකරක් පාවිච්චි කරපු නිසා අපායට දුක්ගතියට නිරයට යන්න හේතු වෙනවා. ඉතින් මෙන්න මේ ධර්මතාවයේ පෙන්නලා ඒ නිසා සරුවචන් වහන්සේ මේ ප්‍රකාශ කරන්න ඉස්සලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහා ගිනි ගන්න ගිනි ජාලාවක් ගිනි කන්දක් ළඟ ඉඳගෙන මහණි යම් කිසි කෙනෙක් හොඳටම රත් වෙච්චි යකඩ පට්ටමකින් වෙලලා ඒක දිලෙනසෙනවා පිච්චෙනවා දිදුලනවා ඒකෙන් වෙලලා ඔතන එකද හොඳ එහෙම නැත්නම් වැදගත් රජ කෙනෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ වැදගත් ගිහියෙක් විසින් දෙන වටිනා සිවුරක් ඇඟේ උතා ගන්න එකද හොඳ කියලා. ඉතින් සංඝේ වහන්සලා කියනවා. එතකොට ඒ කාන්තේම රජ කෙනෙක්, එහෙම නැත්නම් බ්‍රාහ්මණෙක්, එහෙම නැත්නම් ගෘහපතියෙක් විසින් දෙන ඒ වටිනා සිවුරක් පරවගන්නේ කොච්චර දෝ පහසුයි අර වගේ ගිනි ගින දැවෙන යකඩපටියකින් ඇඟ උතා ගන්නවට වැඩියි. අන්න ඒ නිදර්ශනය නැත්නම් උපමාව වික්ෂුන් වහන්සේ තේරුම් ගන්න ඇරලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දුස්සීලව ඉන්නවා නම් මහණෙනි අන්න අර විදිහේ යකඩක ගිනිගින දැවෙන යකඩක වෙයිලා මැරෙන්නේ කොහොඳයි මේ වගේ බොහෝ කාලයක් දුක් වෙන අපාගත වෙන මේ සිල්ලුතුන් සඳහා වෙච්ච මිච්ච දේවල් පාවිච්චි කරනවට වඩා ඉතින් මේ ධර්මතාවයෙන් අපි උත්සාහ කරන්න හදන්නේ අපි වාගේ මේ වාගේ ඒ ගෘහ සම්පත්‍ය වලින් වෙන් වෙලා බණක් භාවනාවක් ගත කරන කෙනෙක් අපි ඒ තමන්ගේ චිත්ත સંතාණය චිත්ත ප්‍රවෘතිය පිරිසිදුව තියාගෙන චිත්ත ප්‍රවෘතිය වික්ෂිප්ත භාවයටපත් වෙන්න දෙන්නේ නැතුව අපිට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙන මේ සිව්පසයේ පාවිච්චි කිරීමේදී ਸਰවඥාන්සේ අපිට මොන විදිහේ සීමාවල්ද පනවලා තියෙන්නේ අපේ මධ්‍යම ප්‍රතිපදා වෙන්න ඕනේ මොකද්ද දක්ෂ ක්‍රමී මොකද්ද අදක්ෂ දේවල් මොනවද අදක්ෂ දේවල් තියෙනවා නම් අපිව හදාගන්නේ කොහොමද ආදි වශයෙන් කොටාස කිට්ටු කරගන්න හදාගන්න. මේකට සාසනික වශයෙන් කියන්නේ ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියලා. තමයි පාවිච්චි කරන ප්‍රත්‍ය සිවුර, පින්නපාතේ, සීනාසනිහා, ඊලම්පස සම්බන්ධ සීලය අපි ඉස්සලා දවස් මතක් කරගත්තා වගේ සීලය හතර ආකාරයි. ඒ ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියන මේ භික්ෂූන්ට භික්ෂුණීන්ට ගැළපෙන ශීලයේ එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුවකට ආපුවාම කෙනෙක් සමාදන් වෙන ශික්ෂාපද ශීලය අට ශීලය. ඉතින් ඒ ශීලය සත් මේ පිරිවර සීල් තුනකින් අරසා වුණොත් තමයි ඒ ශික්ෂාපද අරසා වෙන්නේ. එකක් තමයි මේ තමන් පාවිච්චි කරන ප්‍රත්‍ය සම්බන්ධව පිහිටිය යුතු ආකාරය. දෙක තමයි තමන්ගේ ඉඳුරන් සංවර කරගත යුතු ආකාරය. තුන තමයි තමන්ගේ ජීවන රටාව නැත්නම් ආජීවය තමන් මේ ප්‍රත්‍ය උපයන ආකාරය. අන්න ඒ වගේ අරසා වෙලා අනුපරිධාවනේ අනුපරිවත්තනේ සිටිනන ඒ ඒ අනිකු සිල් තුන මේ ප්‍රාථමික සංවර සීලයට පිරිවර පිරිකර වෙලා අරසකන තමයි ප්‍රාථමික සංවර සීල රැකෙන්නේ. ඉතින් මේ ප්‍රාථමික සංවර සීලය අපි දත් ඉගෙන ගන්න විදිහට බොහොම ශද්ධාවෙන් ඕන කෙනෙක් පිළිගන්න ආධුනිකයෙකුට නැත්නම් මේ සාමාන්‍ය විවේකීව මේ සෑහලුව ඉන්න පුළුවන්කම තියෙද්දි මේ ශික්ෂාපදයකට සමාදන් වෙලා ශික්ෂාපදය අනුව හික්මන්නේ සද්ධාව තිබුණොත් පමණයි. කවදාකවත් නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා දහගම් පැතිලා තියෙන රටවල් වල <coughs> සම්ප්‍රදාන කුල බෞද්ධ සංස්කෘතිය තියෙන තැන් වල පැවිද්ද කරන්න පුළුවන්. අනිත් තැන් වල පැවිද්දක් කරන්න බෑ. මොකද ඒ ඇත්තෝ සද්ධාව පහත් කළ සලකන. ප්‍රඥාව උසස් කරලා සලකනවා. එතකොට ෂටගති වැඩි වෙනවා. මේ වගේ සීලයකට එළඹෙන පෙළඹෙන ගති අඩු වෙනවා. මේ ප්‍රත්‍යසන්නිෂ්ඨිත සීලය රකින්න කියලා තියෙන්නේ ප්‍රඥාව. ඒ මොකද තමන් පාවිච්චි කරන පරිභෝග කරන දේවල් ප්‍රයෝජනේ සලකලා පරිභෝග කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකේ අර්ථය සලකලා පරිභෝග කරනවා කියලා කියන්නේ උගා ඥානයට කිනුර කරන්න පුළුවන් දෙයක්. ඒක අද මේ 2012 වෙනකොට ඉතාමත්ම ප්‍රසිද්ධයි සමාජික තත්ත්වය යටතේදී අද අපේ මේ පෘථිවි ගෝලය අති පාරිභෝගිකත්වයේ නිසා කොච්චරක් කෙලසිලා තියෙනවා කියන්නේ. ඒ කෙලසිච්ච බව දැනගෙනත් අපේ ඕසෝන් ලේයර් එක අපිට පාරජම්බුල කිරණේන එක වළක්වන බාහිර මේ අන්තරීක්ෂයේ වළක්වන්නේ ඕසෝන් ලේයර් එක නාස්ති වෙන බව දැනගෙන ඒකෙන් කවදාකවත් සනീപ කරන්න බැරි භයානක ආධිනව තියෙන බව දැනගෙනවත් ඒ අධිපාරිභෝගිකත්වයට ගිය එක රටක්වත් කැමති නෑ. ඒක සම්බන්ධව හික්මීමක් ඇති කරගන්න. ඒ වගේම මේ ගස්කොළන් වලින් පරිසරයට ඇති කර දෙන්නා වූ අනන්ත අප්‍රමාණ සානශීලී ස්වરૂපයේ තියෙද්දි මේ ගස් කැපීමෙන් කොච්චර හානි වෙන බව දැනගත්තත් ඒ කිසිම ආශාවෙන් මැඩිච්ච රටකට දියුණුවයි සම්මත රටකට විනාශ කරන එක නතර කරන්න බෑ. ඒ වගේම මේ ජලය මෙච්චර ආත්ම ජීවිතයට එහෙම නැත්නම් පරිණාමයට අත්‍යන්ත වැදගත් වූ ජලය අද කිලෝරක් නැතුව විනාශ කරගෙන යනවා. ඒ නිසා මේ කෘෂි රසායනික ද්‍රව්‍ය, ඒ වගේම කර්මාන්ත ශාලා වලින් පිට කරන දේවල් ඒකාන්තයෙන්ම විනාශ කරන බව දැනගනත් ඒක වළක්ව ගන්න බෑ. ඉතින් මේ නිසා මේ මිනිසයා කියන සතා මේ මනුෂ්‍යතා ලෝකේ ඉපදී මේ ක්‍රියාකලා වැරදි. ඉස්තර පරණ සින්දුවා. ඉතින් තාමත් ඒක වළක්වන්න බෑ. ඒ කියන්නේ යන වාහනේ ක්ලච් නැහැ, බ්‍රේක් නැහැ. කඩාගෙන යනවා. අන්නේ එහෙම තැනකදී ප්‍රඥාව කොච්චර අවශ්‍යද කියලා තේරෙනවා. ඒ වගේ Taman පරිකර පරිභෝග කරන දෙයට වග වෙන මනුෂ්‍යයා තුලින්. ඒ පරිභෝග කරන දෙයට වගවීම ප්‍රත්‍යසන්නිසත සීලය කියලා ඉස්සෙල්ලාම සරුවචනාංශ තමයි ලෝකෙට ගෙනල්ලා පෙන්නලා දුන්නේ මේ ලෝකෙදී මේ ලෝකෙට ඇවිල්ලා වැඩ කරගෙන යනකොට ලද මනුෂ්‍ය ජීවිතය උපරිම ප්‍රයෝජන ගන්න නම් පාවිච්චි කරන හැම දෙයකටම වග වෙන්න ඕන. තමන් කරන ක්‍රියන් දේවල් වලට විතරක් නෙමෙයි ප්‍රත්‍ය සම්බන්ධව වග වෙන්න ඕනේ. අන්නේ වගවීම තුලින් මනුෂ්‍යයා මනුෂ්‍යයා පේනවා. ඒ මට මතකයි අපි ගෙවල් පැත්තේ මම එක දවසක් කන්දක් උඩ තියෙන ගමකට ගියා. එතන ඒ අවුව පායන තැන කොහොඳ ලස්සන වාඩි වෙන්න පුළුවන් ගලක් තිබුණා. ඒ ඒ ගෙදර ඉන්න මුණුබුරා කියනවා අපේ සීයා ඉන්න කාලේ ওই ගල අන්න අහවල් තැන තිබුණේ හැමදාම අවුව තැපෙන්න ඕනකොට මෙතන ගෙනල්ලා තියලා වාඩි වෙලා අවුව තැපලා ගල තිබ්බ තැන ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්න හතර ගියන් ලන්දාරියෙකුට උස්සන්න බෑ ඒ ගල. ඉතින් සී අමාරු වුණාට පස්සේ අර තිබ්බතනින් උස ගන්න බැරුව තාම තියනවලු. කවදාකවත් වැඩක් කෙරුවොත් ඒ වැඩ ඉවර වුණාට පස්සේ ඒ බඩුව ආපහු තියෙන තැන තියලා මිසක කවදාකවත් යන්නේ නැහැ. ඒ ඔය මේ අවශිලන්තරේ ගිය වෙලාවේදී එහි ඉන්න උගා පැරණි ගෝත්‍රික ජනතාව කර මෞරිස් කියලා. ඒ මිනිස්සයෝ දැන් ටිකක් දිනුයි. දැන් අර සුදු කට්ටියත් එක්ක කලවම් වෙලා ඉගෙනගෙන සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා තිනවා. ඒ මිනිස්සයෝ අඳින්නේ මේ පන් වගේ දෙයකින් හදාගත්ත ඇඳුමක්. ඒක දැන්නත් ඒගොල්ලෝ ඒ උත්සව අවස්ථාවට අඳිනවා. ඒ ගහ ඒ වැවෙනවා. පන් වගේ ගහ. ඒ ගහෙන් ඒ පන්කොල ගණ්ඩය ගියොත් ඉස්ලාම ගෝත්‍රනායකයා ගිහිල්ලා ඒ ගහට වැඳලා කියනවලු අනේ මගේ කියන වාක්‍යයක් තියෙනවා අනේ මගේ නැති බැරිකමට මගේ තියෙන දුප්පත්කමට මම උඹෙන් අතු ටිකක් ගන්න යනවා මට ඒකට සමාවයන් කියනවා වගේ කියලා ඒකෙන් පංකොල කපලා අරගෙන උඩ කොන යට කොන කපපු ටික ගහමුල තියලා වැඳලා පස්සෙන් පස්සට යනවලු අර තමයි පාවිච්චි කරන තෝල ටික විතරක් කරගෙන. ඒ තරමට ඒ ගහෙන් ගන්න දෙයක ගහට සරු ගරු කරනවා කියලා මේ ඉතින් මගේ යාළුවෙක් විතර වැඩ කරනවා යා ගිහිල්ලා අහලා තිනවා මොනවද උඹ කියන්නේ කියලා. ගහක් ළඟට කපන්න ඉස්සලා ගිහිල්ලා ගහෙන් අවසර ගන්නවලු. මගේ නැති බැරිකමට උඹෙන් ගෙඩියක් කඩා ගන්න වෙනවා. නැති බැරිකමට උඹෙන් කොලයක් කඩා ගන්න වෙනවා. නැති බැරිකමට මේ පොත්තක් ගන්න වෙනවා නේ මට සමාවයන් මම අවශ්‍යට ඕනට වැඩිය ගන්නෑ. ඊටු ටික තියෙනවලු. මිය ගසීබෝ පෙනිදොඩන් තිබේ ඉදිට නැමිල බිමට නැමිල බර වෙලා ආතු. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඊට වැඩිය නර වැඩිය කඩන නරක ළමයි එම නොවේ අත. මෙන්න මේ ධර්මය අපි පුංචි කාලේ තිබුණා අපි ගාව. දැන් සුපර් මාකට් එකට ගියාම මොනම දෙයකවත් සීමාවක් නැහැ. පාවිච්චි කරන්න ප්‍රයෝජනෙටත් නෙවෙයි ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වල හැටියට. ඉතින් එහෙව් මේක සිවුරටම සම්බන්ධ කරන්නේ නෙවෙයි මම මේ පොදු කාරණා ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක මානවය මේකෙන් කොච්චර නොම ගිහිලා තියෙනවද කියනවනම් පසුගිය අවුරුදු 200 ඇතුළත තුළ ඒ ඇමරිකන් කාර්යයක් ඇවිල්ලා හිටියා මාත් එක්ක භාවනා කරනකොට පණ්ඩිතාරාමේ. ඉතින් ඒ මනුස්සයා කියනවා මම ඇමරිකන් ජාතික කඩියක් විතර උසයි. අපි විනාශ කරන මට්ටමේ හැටියට උඹලා පුදුම වෙයි කවදා හරි කවදා හරි චීනෙත් අම්පිතරමටම බඩු පරිභෝගය පාරිභෝගිකත්වයට ගියොත් මේ ලෝකේ ඇද වෙලා වැටෙයි. ඒ තරමටම එක මිනිස්සෙක් එක දවසකට විනාශ කරන ද්‍රව්‍ය ප්‍රමාණය. කිලෝරක් නැහැ. අරගන්නෝ පොඩ්ඩක් අත ගන්න විශ්කොන. තදාකත් අදා බෙදා ගැනීමක් නැහැ. අන්න ඒ වගේ පරිසරයක ඉඳගෙන සරුවචනාංශය සැක කරනවා සීලයක් රකින්න පුළුවන් වෙයිද සමාධියක් තියාගන්න පුළුවන් වෙයිද මේකට ප්‍රඥාව කියන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ අපිට PhD දෙනවා අපේ කට්ටිය හිතන ගන්න කියලා. ස්කෝලර්ෂිප්ස් දෙනවා. ඉතින් අපේ කට්ටියත් බඩ බැඳගෙන ඒ ස්කෝලර්ෂිප් වලින් ඉගෙනගෙන ආවිල්ලා මේ අක්කු මේකත් කරනවා. අපි අර පරණ තිබුණු සම්ප්‍රදාය වෙනුවට සුද්ධගේ ක්‍රමයේ කියලා ඇවිල්ලා මේක මුලත් කාබාසිනියක් ඉතින් ඒක නිසා බණ භාවනා කරන කට්ටිය මතක තියා ගන්න ඕනේ ඒකට වෛර කරලවත් වෙනලවත් කරන්න බෑ තෘෂ්ණාව කියන්නේ වගේ මනාස්තික දෙයක් තමන්ම මේ බෙල්ල කපා ගන්න දෙයක් නිසා භාවනා කරන එකන තමන් අතක් පිටතක් තියාගෙන අරමුණේ හිත පවත්නවා කියන තාම අත්‍යන්ත කාරණාව කරන අතරේ පරිසරයට සම්බන්ධ වෙන්නේ නැහැටි සමාජයට සම්බන්ධ වෙන්නේ නැහැටි ජන විඥාණයට තමන්ගේ දෙන සම්බන්ධතාවයේ පිළිබඳව වග උනේ නැත්තම් අදාවත් ගමනක් නැහැ. අන්නේ වගවීම සඳහා හදපු දාර්ශීය චරිතය තමයි භික්ෂුව කියලා කියන්නේ. ඒ ඔක්කොටම ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි බණ භාවනා කරන සීමිත පිරිසක් අපි මේ සාකච්ඡාවට ලක් කරන්න හදන්නේ අපෙන් මේ සිදුවෙන පරිසර දූෂණය, අපෙන් මේ සිදුවෙන චිත්ත දූෂණය අපේ මේ භාවනාවත් එක්ක අපේ ඇඳුමට අපි දක්වන නිහතමානීකම අනුව එහෙම නැත්නම් ඡාම්බවණුව අපිට කොච්චරක් ලෝකෙට දායාද කරන්න පුළුවන්ද කියලා. මම ගොඩක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් පරිභෝග කරන ප්‍රමාණය ප්‍රයෝජනෙ සලකලා අඩු කරන්න ඕනේ. දෙක, ඊ ආදර්ශයට ලෝක සන්තෝෂයෙන් බෙදලා දෙන්න ඕනේ. ඒ ආදර්ශය ලෝකෙට දෙන්න ඕන සන්තෝෂයෙන් අඬා වැටිලා මූණ අට කරගෙන චරිචුරුක ගන්නෙවෙයි. ඒ ඡාම් ජීවිතය තුළ තියෙන මේ සැහැල්ලු ගතිය භාවනාවට සම්බන්ධ කරලා ඡාම් ජීවිත නැති ඒ අධිපරිභෝගිත ගිය පිරිසට ආදර්ශයක් වමියට ගත කරා. ඒ සම්බන්ධයෙන් නම් සිවුර කියන වචනේ නැති වුණාට ඇඳුම කියන වචනේ ගත්තට ඒ සම්බන්ධයෙන් සරුවච්චන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උගන්වපු කරුණුත් එක්ක බලනකොට ගොඩාක් ආදර්ශ ගන්න පුළුවන් ගියත්තන්ද හැබැයි එකක්වත් බලෙන් පටවන්න එපා තමන් විසින් අර සීල සික්ෂාපදය සමාදාය සික්කත සික්ඛාපදේශ වගේ ඉල්ලගෙන සමාදන් වෙලා ඒකේ තියෙන සාර්ථකත්වය ඒකේ තියෙන ඒ පරිසරයට yaadena ගතිය තමන්ගේ හිතට වික්ෂිප්ත බව අඩු වෙන ගතිය අත්දැකීමි අනික් අයට ඒ ගුණ සුවඳ විහිදලා දෙන්න නම් අනන්ත අප්‍රමාණ තොරතුරු රාශියක් තියෙනවා ਸਰවචනංශේ භික්ෂුන්ට දේශනා කරපුවා ඉතින් මේ භික්ෂූන්ට එහෙම දේශනා කරපු දේවල් භික්ෂුන් වහන්සේලාත් එක්ක ලං වෙලා බණ අහලා ඇසුරු කරලා තමන්ගේ ඒ නියතමානී ගෘහ ජීවිතයේ සදාගත් බවක් ඔය සිංහල ඉතිහාසයේ හිතන්නේ මුළු ලෝකෙටම හොඳ ආදර්ශයක් දෙනවා. ඒක නිසා ඔය ලංකාවේ ඉතිහාසයේ බුද්ධ ආගම ස්වර්ණම යුගයේ ගත වෙච්ච කාලේ ඒ සෑම ගිහියෙක්ම ඒකෙන් ආభాසයක් ලැබලා තිනවා. ඒ ආభాසය නිසා තමයි අපිට ඔය විශාල ගොඩනැගිලි හදා ගන්න පුළුවන් උනේ. ඔය විශාල ජලාශ වලින් අපිට ඒ ජල කර්මාන්තය එහෙම නැත්නම් වාරි කර්මාන්තය ලෝකෙ පළවෙනි තැනට යන්න පුළුවන් උනේ. ඒ කටයුතු කරනකොට ගියන් නිතරම සංඝයා ඇසුරු කරලා තියෙනවා. ඇසුරු කරලා මේ සංඝයා වහන්සේලාට මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේෙන් ගන්න පුළුවන් හරිය. කිට්ටු කරලා තියෙනවා. අන්න ඒ ආරේ ඒ ගැම්ම දිහා බලනකොට සිංහලයා ඉතාමත්ම ප්‍රිය කරපු සූත්‍රයක් තමයි මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව. ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ඒ ධර්ම කොටස භික්ෂුන් වහන්සේලා පරිභෝග කරමින් ආදර්ශපත් වෙමින් ගිහියන්ට කියලා දෙනවා. ඒ නිසා ඉස්සර විශේෂයෙන්ම රෝහණපුරයේ නැත්නම් අනුරාධපුරයේ වගේ තැන්වල <clears throat> සනාතනික ධර්ම මධ්‍යස්ථාන තිබිලා තිනවා බණ පොළවල් නිතරම ආර්යවංශ සූත්‍ර දේශනාව දේශනා කරනවා. එතකොට මේ ගිහියත්තු ගිහිලා ඒක අහලා මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් එහෙම නැත්නම් සර්වඥතාඥානේ සාක්ෂාත් කරපු උත්තරමන් වහන්සේලා විසින් ඉදිරිපත් කරපු ඒක ශක්ති ප්‍රමාණය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගිහිය උත්සාහ කරලා තිනවා. එතකොට ඒක ගිහියන්ගේ නියතමානී ගතිය පැහැදිලිවම භික්ෂුවගේ නිහතමානී ගතියට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ ගියා හිතනවා නම් මේ භික්ෂුන් වහන්සේලාට සිව්පසේ පූජා කළ තමන්ට පින් ලබා ගන්න නිවන් ලබන්න පුළුවන් කියලා. නැත්නම් කීටි ක්‍රමවලින් නිවන් ලබන්න පුළුවන් කියලා. ඒතකොට භික්ෂුවත් පිරිනවා ගියත් පිරිනවා. ගිය දැනගන්න ඕනේ භික්ෂුර සිව්පසේ දෙන්න ඕනේ. දුන්නට ඒකෙන් යන්න පුළුවන් වෙන්නේ දාන කුසලිය විතරයි. ඊහාට තමන් තමනොස් සීලක පිළිහිටලා සමාධි ප්‍රඥා භාවනා කරන්න නම් ඒ භික්ෂුවක් වගේ සිව්පස්සේ පිළිබඳව පත්‍යසන්නිස්ෘතිය පිළිබඳව හික්මෙන්න ඕන. අන්න එතනදී භික්ෂුන් වහන්සලා හැම කෙනාට මේක කරන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් භික්ෂුන් වහන්සලා තමා වශයෙන් ඒ ආර්ය වංශේ පිහිටලා ඒ ගිහියන්ට ආර්ය වංශ ප්‍රතිපදාව කියලා දෙනවා. ඒ ආර්ය වංශ ප්‍රතිපදාව හරීම පැරණි සිංහලයා කනට මිහිරක් කරගෙන ආඩම්බරයක් කරන ජීවත් වෙලා තිනවා. ඉතින් ඒ නිසා ලංකාවේ ලියවිච්ච pāli සාහිත්‍යයේ pāli පාඨමංජරිය රසවාහිනිය වගේ කෙලිම ලංකාවේ ලියවිච්ච පොත් හරියට සිද්ධ කියනවා බණ සිද්ධි මේ ආර්ය වංශ බණ පොළවල් වල සිද්ධ වෙච්ච ඒවා. මොන ආරෝම චුරුම දේවල් මේ මිනිස්සු මේ බණ පොළවල් වලට ගිහිල්ලා බණ අහලා ඒ පුදුමාකාර කැපකිරීම කරලා ඇතිවෙච්ච සිද්ධි. ඉතින් ඒක නිසා ලංකාවෙන් බෞද්ධ ජනතාවට අර්ථ කතාවක් බුදුරජාණන්සේ කියපු දේවල් විස්තර කරනකොට වැඩිම නිදර්ශන ගානක් ලංකාව සපයලා තියෙනවා. ඒ නිසා තේරවාද බුද්ධාගම තියෙන හැම රටකම බෞද්ධයාගේ ඉතිහාසය දාන්නවා සිංහල බෞද්ධයාගේ ඉතිහාසය දාන්නවා ඒක මහාවංශයේ ඒ තායිලන්තේ වගේ බුරුම වගේ රටවල භික්ෂුවකගේ සිලබස් එකේ සිලබස් එක කියලා කියන්නේ යා ඉගෙන ගන්න ධර්මාචාරි විභාගය කරනකොට අනිවාර්ය විෂයක්. නිසා ලංකාවෙන් අපි ඒ ගියාම මේගොල්ලෝ අපිට උගන්වනවා අපේ මහවංශය. අපි දන්නේ අපේ මහවංශය අපි අමතක කළ බොහෝම කල් අපිට තියෙනවා වෙන වෙන වංශ මහවංශය. නමුත් මේ මිනිස්සු මේක තාම දර්ශී රටක් හරියට තම්බියෙකුට මක්කම වගේ. ලංකාවට එනවයි කියන එක ඒ එන්නේ මොකද්ද ලංකාවේ දා වෙච්ච දේවල් දැනගන්න අපි ලොකු ස්වාමීන් කාලේ ලොකු සාංශ කියනවා මේ වලගම් විජේබා රජුරන්ගේ කාලේ ඉඳලා මේ මහනුවර යුගයේ එනකම්ම අපේ පැවතිච්ච මේ ශ්‍රී විභූතියේදී ලංකාව තමයි බෞද්ධයාගේ කැදැල්ල. ඕනම කෙනෙක් ලංකාවට එන්න ඕනේ මේ ආර්යවංශ සූත්‍ර දේශනාව දැනගන්න, ත්‍රිපිටකය දැනගන්න, අට කතාව දැනගන්න, බෞද්ධ ජීවිතයක්, භික්ෂු ජීවිතයක් ගතකරන්න ඒක නිසා බුරුම රටේ හිටපු දක්ෂම හාමුදුරු තෝරාගෙන ඒ රජුරු රාජ්‍ය අනුග්‍රහය යටතේ ලංකාවට එවනවලු ගිහිල්ලා ත්‍රිපිටකය ඉගෙනගෙන එන්නේ කියලා. ත්‍රිපිටකය ඉගෙනගෙන එහෙට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට නමක් දෙනවලු පත්ත ලංක කියලා. පත්ත ලංක කියලා කියන්නේ ලංකාවට සැපක්. දැන් තම්බි කෙනෙක් මක්කමට ගියාම අල්හාජි කියලා නමක් දෙනවනේ. හජ්ජ උත්සවයට සම්බන්ධ වෙච්ච. ඒ දවස්වල බුරුමේ හිටපු ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේද පත්තලංකෝ මහා ජීවෝ පත්තලංකෝ කියලා උපාධි නාමයක් තිබිලා තියෙනවා. මොකද ඒ තරම් අපේ රටේ මේ ඡාම් ජීවිතය බුද්ධ ධර්මයට නමිච්ච ජීවිතය එයාගේම බණ භාවනා ජීවිතය මේ අද හරියට මේ බටහිර ආරයට අපි ඇදලා යන්නේ. ආන් ඒ වගේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව තිබිලා තියෙනවා. ඒ නිසා පිටින් කවුරු ආවත් ඒ සුවඳ ඒ ඒ ආර්ථිකය ඒ දේශපාලනය, ඒ සමාජ తত্ত্বය මොනම රටකටවත් අල්ලන්න බැරි තරමට. ඉතින් ඒකදී ඔය අපේ ගල්දුවේ පන්සිංශ ඉන්න කාලේ කියපු කතාවක් තමයි සරුවචන් වහන්සේ පිරිනම් පාන වේලාවේදී ඒ වෙනකොට දැන් අවුරුදු 2500ක් විතර වෙනවා කියනවා. ඒ කාලේ 2500 පෙන්නා. නැත්නම් 50ක් විතර වෙලා තිනවා. ඒ කාලේ වෙනකොට ග්‍රීසියේ එතනින් ගියා මිශරේ විශාල ආර්ථිකයක් තිබිලා තියෙනවා විශාල ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා නමුත් කවදාක ਸਰවතනාංශි ග්‍රීසියාරි මිශරේහාරි බුද්ධහම පිටයි කියලා හිතුවේ නැහැ. ඒ වගේ කියන්නේ වාල් ගලුන් පාවිච්චි කරලා මිනිස්සු මරවලා කැත විදියට වැඩ කරගෙන කරපු ආර්ථිකයක්. ලංකාවේ තිබුණේ එහෙම කන් නෙවෙයි ලංකාවේ තිබුණ ආර්ථිකය ගිහියා ඊටාම ඡාම් ජීවිතයක් ගත කරලා රජුරවන සහයෝගය දක්වන රජුරෝ ගිහියා දැඩි බදු පරවක් නැතුව ධාර්මික රජ කරනවා ඒ නිසා කවදා හරි ශාසනය පිටවන්නේ ලංකාවේ තමයි කියලා බුදුචානන්සේ පිළිපුරම් මංචකයේ දේශනා කරයි කියලා අටුවාවේ සඳහන් වෙලා තියෙනවා ඒකට හේතුව මේ ලංකාවේ තිබිච්ච මෙන්න මේ ආර්ථික ක්‍රමය මේකට ආපහු දැන් ටික ටික ලංවන ලකුණු පේන්න තියෙනවා ඒක මම ඉක්මන් වැඩිද දන්නේ ඒක කියන්නේ ඉතින් ඒක නිසා අපි අද ඉන්නේ බොහොම වැදගත් සංදිස්ථානයක ඒ සංදිස්ථානයේ සුද්ධ කියන්නේ මේක ඉස්සෙල්ලා ලෝක ආර්ථිකයේ මේ වගේ තුන් වතාවක් ඉතාමත් දියුණු තත්ත්වයට ගිහිල්ලා බිඳුවටම කඩාවැටලා තියෙනවා. දැන් ඒ තුන්වෙනි රැල්ලේ ඉතාමත් දියුණු තැනට ගිහිල්ලා කඩාවැටෙමින් තියෙන අවස්ථාව. කඩා වැටෙනකොට පැරණි අගයන් ආඩම්බරයන් මතුවලා එනවා. සම්ප්‍රදාය එතරින් ගියාම ප්‍රමාණි දැනගෙන පරිභෝග කරන ගතිය, අන්‍යෝන්‍ය ප්‍රේමය, පරිසරයට ඇති කැමැත්ත, සමාජයත් එක්ක හදා බෙදා ගන්න ගතිය මේවට ලොකු වටිනාකමක් වෙනවා. ඒ නිසා අපේ ඉදිරි පරම්පරාවලට උගන්වනකොට අපි පිටරටින් ගිහිල්ලා PhD එකක් දෙයක් අරන් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න මේ පොළොවේ තියෙන කෙහි නැහැ. කවදාකවත් නැහැ උන්ගේ තියෙන කාබාසිනිය කරන ආර්ථිකය. මිරිකගෙන තලාගෙන පෙලාගෙන කරන ආර්ථිකයත් ඒ නිසා උන් සීරම මිරිකිලත් ඇරිලා පෙලිලාද ඉන්නේ මොකද මේ කරපු වැරදි පරිභෝගය නිසා. ඒ නිසා අපි මේ බණ භාවනා කරන පිළිස් විශේෂයෙන්ම තමන්ට තමන්ගේ කය වචනය හිත යම් ප්‍රමාණයකට හික්මව ගන්න පුළුවන් ඇත්තෝ දෙසරයක් කල්පනා කරන්න ඕනේ විභාවනා කරන ගමන් මේ ප්‍රතිසන්නිසිත සීල වගේ ප්‍රඥාවන්තයන්ට ගැළපෙන දේ අපි කොච්චරක් කරනවද කියලා. ඉතින් එතනදී මම හරි කැමැති මේ ආර්යවංශ සූත්‍ර දේශනාව සම්බන්ධ ඒ බහුසුත දැනුම අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරගන්න එතනදී ਸਰවචනාංශයේ ආර්ය වංශ හතරක් දේශනා කරනවා. පළවෙනිම දේශනා කරන්නේ චීවර මහාර්ය වංශයකට කියනවා ඊතරීතර චීවර සන්තුට්ටික චීවර චීවර සන්තුට්ටික මහාර්ය වංශය කියලා. ඉතින් මේ මහාර්ය වංශ සූත්‍ර දේශනාව කරන්න ඉස්සර වෙලා ਸਰවචන් වහන්සේ සූත්‍ර දේශනාව පද 9කින් අගය කරනවා. අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉතලා සරුවචන්සේ පද 7කින් සතිපට්ඨාන සූත්‍රය ආගය කරලා මම මේ කියන්න දන්නේ බොහොම වටින දෙයක්. ඉවසිල්ලෙන් ගෞරවයෙන් අහගනින්න අහගන්න හිතේ තියාගන්න කියන එක ඒකායරෝයන් බික්කවේ මග්ගෝ කියලා පටන් අරගෙන තමයි සතිපට්ඨාන දේශනා කරන්නේ. ඊටත් වැඩි පද ගානකින් මේ ආර්යවංශ සූත්‍ර දේශනාව සරුවචන් වහන්සේ අගය කරලයි සූත්‍ර දේශනාවට බහින්නේ. ඒ නිසා සරුවචනාංශයේ සූත්‍රය අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. ඒකේ තියෙනවා චත්තාරෝ මේ භික්කවේ අරිය වංශා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා කෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාණ සංකීයති නසංකීයස්සanti අපපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි කියලා බොහෝම ආඩම්බර පාඩයක් හඳුන්ලා දීලයි ආර්යවංශ සූත්‍ර දේශනාව කරන්නේ. ඒ ආර්යවංශ සූත්‍ර දේශනාව හාපුරාවට ගන්නේ මේ චීවර මහාර්ය වංශය. ඊතර ඊතර සන්තුට්ටික චීවර මහාර්ය වංශය. ඒකේ තියෙන මේ ඉදිරිපත් කරන ස්වරූපේ බොහොම ලගන්නා ස්වරූපයක් තියෙන්නේ ਸਰවඥන්සේ සඳහන් කරනවා ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර චීවරේ. ඊතර ඊතර චීවර සන්තුට්ඨිය ආච වන්නවාදී. මහන්නේ මේ මහාර්ය වංශයේ චීවර මහාර්ය වංශයේ යෙදෙන භික්ෂුව සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන. ලදයන් සිවුරකින් සතුට වීම තමයි යාගේ තියෙන ප්‍රධාන කාරණා. තමන්ගේ මහානකම කරගෙන යනකොට ලැබිච්ච යම් සිවුරකින් සතුට වෙනවා. මේකට කියනවා ඊතරීතර සන්තුට්ඨිය කියලා. ඊතරීතර චීවර සන්තුට්ඨියච වන්නවාදී. ඒ වාගේම තමන්ගේ ලදයන් සිවුරකින් සතුටු නොව විතරක් නෙවෙයි තමන්ගේ ගෝල බාලයන්ටත් දායකයන්ටත් හැම කෙනෙකුටම කියනවා මේ ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ. ඒක නිසා එකක් තමන් පූර්වාදර්ශයක් විදිහට ලදයම් දෙකකින් සතුටු නැත්නම් ලදයම් සිවුරකින් සතුටු වෙනවා. ඊගාවට ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ ගායනා කරනවා නැත්නම් ಗುಣ ප්‍රකාශ කරනවා ඒක වර්ණනා කරනවා. එතකොට මේ පුද්ගලයා වසංගලා නෙවෙයි ඒක කරන්නේ තමනුත් අල්පෙච්ච වෙලා තමනුත් නිහතමානී වෙලා අනික් අයටත් නිහතමානී වීමේ ගුණය ප්‍රකාශ කරන එක මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී ඔය ලංකාවේ ස්වර්ණමය යුගයේ දක්වාම දිගටම ඇවිල්ලා තියෙනවා. ඒ වාගේම නච්ච චීවර හේතු අනේසණං අපතිරූපං ආපද්දති. දැන් Tamanට මනාප සිවුරක් Tamanගේ උසට Tamanගේ මනාප වර්ණයට ගැලපෙන්නේ නැහැ කියලා නැත්නම් ලැබුණේ නැහැ කියලා කවදාකවත් වැරදි ක්‍රමයකට සිවුරු හොයන්නේ ඒසනා කියන පදේ ਸਰවචනේ පාවිච්චි කරන්නේ සොයා යෑම පරිේෂණ කියන පදේ ඇවිල්ලා තියෙන එකෙන් අනේෂණ කියලා කියන්නේ වැරදි ක්‍රමයට හොයනවා. ඒ කියන්නේ ගිහියන්ට දායකයන්ට කරදර වෙන තාලෙට තමන්ගේ මාන්නක්කාරකම පෙන්වන තාලෙට හිරියර වෙන තාලට හොයනවා කියන අනේෂණ කියලා. නච්ච චීවර හෝති අනේෂණං අපති රූපං ආපජ්ජති. තමන්ට ශ්‍රමණ සාරුප්‍ය නොවන ප්‍රතිරූප දෙවෙන ක්‍රමයකට සිවුරු හොයන්නේ. අනේසනම් අපපති රූපං අපපතිති. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පණියෝ පරිබුද්ධති. යම් ආකාරයෙන් තමන්ට මනාප තාලයට තමන්ට ඕන විදිහට ඒ වර්ණින් ඒ ප්‍රමාණය චිවරක් ලැබුණත් ඒ ලද යම් මේ චිවරට කවදාකවත් ලෝභ කරන්නෙත් නැහැ ඒකට බැසගෙන මට විතරයි හොඳ සිවුරු හම්බුනේ අනික වලට හම්බුනේ නෑ කියලා කියාපන්නන්නෙත් නෑ. මේ සිවුර ඇඳගත්තට පස්සේ දුස්සීල වුණොත් අර විදිහට සත්‍වෙච්ච යකටපටියකින් ඇඟේ වෙලෙනවා. ඒක නිසා ආදීනව දැනගෙන මේ සිවුර බුද්ධ චීවරේ මේ බුද්ධ චීවරේ දරනවා නම් ඒකට ගැළපෙන්න මම ජීවත් වෙන්න ඕනේ පොඩි වෙලාවකින් හරි ඒකේ මේ අයින් වුණොත් නිසි මාර්ගයේ මධ්‍යපදවද ආයිහුනොත් මට මොන විදිහේ ආධිනව ලබන්න වෙනවද දුක් විඳින්න වෙනවද කියලා නිතරම ආධින වේදන. ආධිනව දස්ස දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිගුණ්ජති. මේක පාවිච්චි කරන්නම කෙලස් කපන. එවනතු මොනම විදියකින්වත් මේ ගිහියෙක් අලංකාරයට කැමති ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් තමන්ගේ අංගෝපසංග පෙන්වන්නට දුම් පාවිච්චි කරනවා වගේ මේ සිවුර පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරොත් ඒක ඒ සම්ප්‍රදායට ආර්ය වංශයට විරුද්ධ වෙනවා. ඒ නිසා නිතරම සිවුර පාවිච්චි කරනකොට ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනංජපන්නී අන්නෝ ආදීනව දස්සාමි නිසරණපන්නෝ පරිගුඤ්ජති. ඒ වගේම අලද්දාච චීවරං න පරිතස්සති. මට ඕන જાතියෙන් හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මේ මගේ ලැබීමේ හැටි. ඒ දේ දායකෝ දෙන දෙයින් සතුටු වීම කියන ලද දෙයින් සතුටු වීම තමයි මේ ආර්ය වංශ ප්‍රතිපදාවේදී පෙන්වන්න හදන්නේ. ඉතින් ඒ නිසා ලැබුණා කියලා ආඩම්බර වෙන්න යන්නෙත් නෑ. නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්න යන්නෙත් නෑ. නොලද සිවුරක් අනීෂණ මාර්ගයෙන් අපපතිරූප මාර්ගයෙන් හොයන්න යන්නෙත් නෑ. ඒ නිසා හැම වෙලාවෙදීම සිවුර වළඳන වෙලාවේ සිවුර ඇඟට ගන්න වෙලාවේදී ඒක තමයි මතක් කරගන්නවා මේ සිවුර කවදාත් කෙලෙස් උපදින විදිහට පාවිච්චි කරන්න එපා. තමන් මේක හොඳ එකක් හම්බුනායි කියලා මාන්නේ උපදව ගන්නත් එපා. නරක එකක් හම්බුනායි කියලා තරහ උපදව ගන්නත් එපා. තව කෙනෙකුට මට වැඩිය හොඳ එකක් හම්බුනා කියලා ඊර්ෂ්‍යා කරන්න යන්නත් එපා. අනික් කෙනාට වැඩිය මට හොඳ එකක් හම්බුනා කියලා මාන්නකාර කරන්න යන්නත් එපා. මේ විදිහට කෙලෙස් වගවීමට මේ සිවුර පාවිච්චි කරන්න පාවිච්චි කරන්න එපා. ආයජපනිත රිචර් ජීව සන්තුප්තියාච නේව අත්තුක්කං සේති නොපරමම් බේති තමන් කායින් හරි ඉගෙනගෙන මේ ධර්මයේ පොතකින් පතකින් බල්ලා හෝ ගුරුවරයෙක් කියලා දෙන නිසා හෝ කල්යාණ මිත්‍රකින් දැකලා හෝ <clears throat> ඊතරීතර ජීව සන්තුට්ටි ඉගෙන ගන්නවා. මේ තමන් දැනගත්තා වූ තමන් රකින්නා වූ මේ ඊතරීතර ජීව සන්තුට්ටි ලදයන් චිවරකින් සතුටින් ගත නිසා කවදාකවත් තමන් උසස් කළ සලකන්නේ නැහැ. මම විතරයි මේක දන්නේ මං විතරයි මේක අරසා කරන්න කියලා නේව අත්ත්ුක්කංසේති නොපරම්මං වේති. අනික් කට්ටිය මේ එක එක සිවුර හොයන්න ගිහිල්ලා සිල්පව් කර ගන්නවා, කෙලෙස් වගුරවා ගන්නවා කියලා ඒ තමන් නිය යථා ධර්මයේ යථාකාට සිවුර අරසා කරන සිවුර ඔයාගෙන පාවිච්චි කරන අතර කවදාකවත් තමන් ඒක උසස් කරන්න යන්නෙත් නැහැ, වෙන කෙනෙක් පහත් කළ කරන්න යන්නෙත් නැහැ. නච චීවර හේතු අනේ අනේසනං අපපති රූපං අපපජ්ජති. මේ ගුණය මන් දකිනවා තමන්ට ලැබෙන යම්මෝ ඇඳුමකින් හෝ සිවුරකින් යැපෙන්න පුරුදු වුණත් එහෙම නොකරන තව කෙනෙක් පහත් නොකර කතා කරන එක තමන් උසස් නොකර ඉන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි අපිට පුළුවන් ඒ අල්පීච්ච ගති එහෙම නැත්නම් නිහතමානී ගති පුරුදු කරන්න. නමුත් මේ නිහතමානී ගති අල්පේත ගති අපි තියෙනකොට ඒ ගතිය නැති කෙනා පහත් කළ සලකන ගතිය අන්තිම තුච්ච අන්තිම නිහිනයි අන්තිම පාහරයි අන්න එතන ගැන පරිස්සම් ඒ නිසා අපි මේවා දැනගත්තයි කියලා නොදන්න කෙනෙක් දැකලා එයා මේ ශූරට නරක ක්‍රම වලින් පිටනොයි කියලා පහත් කළ සලකොත් ඒත් කෙලේශා ඒකට මේ මනුස්සයා Taman කෙරේ වෛරයක් බඳගත්තොත් ඒත් කෙලේශා ඒ ඒ වෛරයට Taman වග කියනවා ඒ නිසා කවදාහක්වත් මේ තායච පරිචිය ඉතිරිත ජීව සන්තුට්ඨිය නිවත්තුක්කං සේති නොපරමම්බේ. තමන් උසස් කළ සලකන්නේත් නැහැ. anu පහත් කළ සලකන්නේත් නැහැ. සෝහි තත්ත දක්කෝ මෙන්න මෙයිලා දක්ෂ වෙන්න අනලසෝ එක චිත්තක්ෂණයක්වත් ගැලවෙන්න දෙන්න එපා හැම වෙලාවෙදිම සිවුර සම්බන්ධව කටයුතු කරනවා අනලස්සව කටයුතු කරනවා සම්පජානෝ මනාම දැනුමක් මේ සම්පජානිය කියලා කියන්නේ ප්‍රඥාව ඇත්තටම සම්පජානෝ පතිශ්‍රතෝ නියම නිතරම සතිමත් වෙන්න මම අඳින්නේ මේ සිවුර මෙන්න මේ පරෝජනේ සඳහායි ඒ පරෝජනෙන් එපිට මේ සිවුරෙන් මොනම ආකාරයෙන්වත් කෙලස් ඇගිරෙන්න දෙන්න එපා කාටවත් දෙන්නත් එපා තමන්න දෙන්නත් එපා එන්න ඒක තමයි මේ ප්‍රතිසම්නිසිත සීල සම්බන්ධ භාවනාව සෝහිතත් දක්කෝ අනලසෝ සම්පජානෝ පතිශ්‍රතෝ එහිලා දක්ෂ භාවය මම දැන් ඉන්නේ මේ සූර්ය අවුරුදු 24 වෙනි අවුරුද්ද තවත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අඩු ගානේ තෙරුණාංශි මහා තෙරුණාංශ නමක් වෙන්න ඕනේ. මේ ශූර මොකද්ද? පින්නපාත මොකද්ද? සීනාසනෙ මොකද්ද? ගිලම්පසට පිහිටන ආකාරය. ඒක නිසා කියනවා Taman මේ තා වටිනා ආර්ය වංශයකට ඇවිල්ලා මේ ශා වටිනා සිවුර පින්නපාත සීනාස ගිලම්පස පාවිච්චි කරලා ඒකේ වටිනකම දැනගත්ත පැත්තට ඉක්මන් වෙන්න යන්න එපා ගෝලියව හදන්න. අඩු ගානේ අවුරුදු 10ක් මේක ඉඳලා ඒ 10 ඇතුළත Tamange ඒක ඉගෙන ගැනීමේ පුහුණුව ඇති කරලා අවුරුදු 10 පැන්නට පස්සේ තමයි තව කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන්. ඒත් ඒ ගෝලයා හරහත් Tamange ඉගෙන ගන්න වෙනවා. තමන් අවුරුදු 20 පෙන්නට පස්සේ තමයි මහා තේර කියලා නම තියෙන්නේ. මේක නිසා මේකට තේරවාදය කියලා කියන්නේ. අන්න එහෙම අවුරුදු 20ක් ඒ සිවුර වළඳලා, පිටුපාරේ වළඳලා, සීනාසනේ වළඳලා, බෙහෙත් පිළිකර වළඳලා, ඒ ලැබෙන අත්දැකීමෙන් තමයි තව කෙනෙකුට මේක කියලා දෙන්නේ. ඕන් ඒ කාලය ඇතුළත ඕන්නම් PhD පහක් කරතේ. PhD එකටනේ අවුරුදු 4යි. මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේට අවුරුදු 20ක් යනවා. 20 යනකොට සමානව පැවිදිච්ච කට්ටියගේ 185කට වැඩි සිවුරු වැඩ. අරුදු 20ක් බොහෝම කලාතුරකින් තමයි ඒ තමන්ගේ ඒ ගුණ චර්ිතය දැකෙන්නේ. පළවෙනි කාලය ඇතුළතම ගැලවිලා යනවා. ඉතින් ඒක නිසා එහෙව් තේරවාදයක් මේ විදිහට පවත්වාගෙන ආවයි කියන එක මේක මනුස්ස වැඩක් නෙවෙයි මට දැන මේක දෙයියන්ගේ ප්‍රශ්නගේ වැඩක්. ඉතින් ඒකට තමන් තේරුම් ගන්න ඕනේ එහෙම රැකෙන මේ තේරවාදය මේ අනික් ආගම් වලට ගහපා දෙන්න කරන එක නෙවෙයි. මේකෙන් එකම දෙයයි කියන්නේ නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධිය. මේ කෙලස් කපන්නයි මේ වැඩේ කරන්නේ. ආන්නේ කෙලස් කපන වැඩේ සම්බන්ධව දක්ෂ භාවය මං හිතන්නේ නෑ ගියේකට අදාළ නෑයි කියලා. ගිය තමන්ගේ ඇඳුම සම්බන්ධව කටයුතු කරනකොට නිතරම දක්ෂ භාවයක් ඇති කරගන්න ඕනේ. මම මේ ඇඳුම පාවිච්චි කරන්නේ අවශ්‍ය ප්‍රයෝජනෙටද නැත්නම් අල්ලපු ගෙදෙට පේන්නද? එහෙම නැත්නම් තමන්ගේ අංගපසක ටික පෙන්වන්නද කියලා. සුද්ධෙක් කියලා කියනවා වැට ගහන්නත් පුළුවන්, කටුකොම්බි ගහන්නත් පුළුවන්. තාප්පයක් බඳින්නත් පුළුවන්, කටුකොම්බි ගහන්නත් පුළුවන්. තාප්පේ බැඳුවොත් ඇතුලේ තියවල් පේන්නේ නැහැ. අරසා වෙනවා. කටුකොම්බි ගැහුවොත් ඇතුලේ තියෙන දේවල් පේනවා. 아무තු අරසාවක් තියෙනවා. දැන් ඉන්න තරුණ තරුණිය අඳුරන්නේ කටුකම්බි විතරයි. ඇතුලේ තියෙනවා පෙන්නන්නයි අඳුමාදී. එතකොට කෙලෙස් වැගිරෙන ප්‍රදේශයේදී ආ බලනකොට ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා ඔක භික්ෂුවක් එහෙම කරනවා නම් ඊට පිට වැඩිය හොඳයි. ඔය කරන විසිකුත්තරට වැඩිය ගිනියගත්ත යකඩ දටුවක් කටියක් කරන්න ඇඟේ වෙලා ගන්නයි කියන්නේ. අනන්ත අප්‍රමාණ කෙලෙස් වගුරුනවා. Tamanටත් වැගිරෙනවා. අනුන්ටත් වගුරුවනවා. කෙලවරක් නැහැ ලැබෙන කිසිම ලාභයක් නැහැ. මේ වෙලාවට හම් වෙන තෘප්තියක් ඇති. නමුත් මේකේ ආදීනව දන්නවනම් මාත් වෙයි ඊලන්දාරි කාලේ හරි ආසයි ලස්සන දාන්නේ. මයිලකට තුන වන්නිටි පයි බයිසිකල් එකක්. ඒ හොඳ ලස්සනට ඇඳගෙන ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාගෙන සිගරට් එකක් පත්තු කරන යන්න. ඒ නිසා ඒ වයස කෙනෙකුට මං කිව්වොත් මේ බණ කිව්වොත් එහෙම කියයි උඹලට පුළුවන් කාර පිස්සු කෙල්ල ඉවරලා දැන් නාකි වුණාට පස්සේ අපිට බණ කියන්නේ. හැබැයි වෙලා තියෙන්නේ මේ දවස්වල මෙවුව දන්නෙත් නැහැ. දන්නේ අර අර ඒ ඊලන්දාරිකමට කරන සෙල්ලම් ටික විතරයි. නමුත් මම කියන්න හදන්නේ එහෙම තිබුණයි කියලා හැම වරද්දාගත්තේ කියලා දැන් කරන්න ඇති බාධාවකුත් නැහැ. ඕනම වෙලාවක මේක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේක ගත්තොත් සම්බන්ධ කරගත්තොත් එදා පටන් තමන්ට දැනෙන සාන්තිය නිවනට පමණයි දෙවෙනි නිවනට පමණයි දෙවෙනි වෙන්නේ. ඔය නිවන කියන එක මහා ලොකුවට ඇත්තටදී ලොකුයි තමයි ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට ළඟා විය හැකි ක්‍රම රාශියක් තියෙනවා. එකක් තමයි ඔය සිව්පසේ සම්බන්ධව ඊටාම නියතමානී වෙනකොට ඊටාමත්ම ඡාම් වෙනකොට අමුතුම නිවනක් ලැබෙනවා. ඒ වගේම තමයි තමන් භාවනා කරන තමන් ගත්ත අරමුණ සම්පූර්ණයෙන් ගෙවිං කරගෙන යනකොට කියන්නේ බාහිර ආරම්මන ඔක්කොම ගෙවම් කරනකොට ඒත් නිවන තමයි. දෙකේම එකමයි සිද්ධ වෙන්නේ. අපි සිව්පසෝ උපේනවා උපේලායි සිව්පසේ ප්‍රයෝජන සඳහා පාවිච්චි කරනවා ඒ වගේම තමයි අපි මේ භාවනා කරන්නේ අපි අරමුණක් ගන්න. අරමුණ අරගෙන අරමුණ කොච්චර පාවිච්චි කරනවද කියනවනම් ඒ සියලු අරමුණු ගෙවම් කරනකොට ඒ එකම පාවිච්චි කරපු අරමුණ නැවත නැවත ගෙවම් වෙවි ගෙවම් වෙවි යනකොට හරියට එකම සිවුර අරගෙන අවුරුදු 10ක් 15ක් 20ක් ඒකම පාවිච්චි කරලා කරන්න කරන්න ගෙවෙන්න ගෙවෙන්න වටිනාකම් වැඩි වෙනවා වගේ මේ දෙකෙන්ම නිවනට යන්න. හැබැයි අලුත් සිවුර ඇඳීමේ නෙවෙයි සිද්ධ වෙන්නේ එකම සිවුර ඕකල් පාවිච්චි ඒ වගේ තමන් ගත්ත මූල කර්මස්ථානයේ සක්මන හරි පරියන්කේ හරි ඊ අරමුණ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ආර්යවංශ ප්‍රතිපදාවේ වටිනාකම වැඩි කරලායි පෙන්වන්නේ ආර්ථික විද්‍යාවේ ඒකට කියනවා ඡය වෙනවා කිය. ඒක මේ එnde end depreciation කියලා දැන් මේ ගොඩනැගිල්ලක් හදුවොත් අවුරුදු 20කින් ඔක්කොම ඒක depreciate වෙලා ඉවර වෙන්න ඕනේ. ගණන් හදනකොට එimhe හදන්නේ. ආර්යවංශ ප්‍රතිපදායම නෙවෙයි ඇත්තටම වටිනාකම ඉන්නේ එකම දේ බොහෝ කල් පාවිච්චි කිරීමෙන්. ඉතින් මේක බලනකොට කොච්චර පරස්පර විරෝධීද කියනවනම් දතානපස්සනා සූත්‍රයේදී ਸਰවචන් සදාහන් කරලා තියෙනවා මේ පෘ탁ජනයට හැමදේම පේන්නේ ඔළුවෙන් හිටගෙන කියලා. හැම ආර්ය ප්‍රතිපදාචින හැම වටිනාකමක්ම පෘ탁ජනයට කරදරයක් අවුලක් විදියට පේනවා. ඒ වගේම තමයි පෘථජ්ජනය කරන හැම දෙයක්ම ආර්යයන් වහන්සේ නමකට පේන්නේ පිස්සුවක් විදියට. මේ හැම පරිභෝගයක්ම ඇති කරලා කෙලෙස් අගුරුවෝ. ආර්යයන් වහන්සේත් ඒ ඒ දේම පරිභෝග කරලා කෙලෙස් කපන. කෙලෙස් කපන ප්‍රතිපදාවට ආර්ය වංශ ප්‍රතිපදාව කියලා කියනවා. මේ ගිහිය කරන ප්‍රතිපදාවට ආර්ථික දියුණුව කියලා කියනවා. ඒක පුද්දල ආදායම කියනවා. දල ජාතික නිෂ්පාදනය කියලා එක එක කුණු හරප දාගෙන බුද්ධමාකාර පිස්සුවක් එළියෙනවා. ඉතින් මේ දෙක අතරමැද අපි ඉන්නේ අපේ પરම්පරාවේ ඉන්නේ භාවනා කරන අය ඉන්නේ දෙලොක් අතර. අපි හරි අමාරුයි මේ විශාල 99ක් 99ක් ජනතාව යන්න හදන මේ දල ජාතික නිෂ්පාදනය වැඩි කරන්න යනවාද? ඒක පුදුල ආදායම් වැඩි කරන්න යනවාද? එහෙම නැත්නම් තමයි පරිභෝග කරන ප්‍රමාණයට වග වෙනවද මේ දක්ෂකම සෝහි තත්ත දක්කෝ මේ දක්ෂකම පුදුමාකාර බෞද්ධ සංස්කෘතියක් කියලා දෙනවා. පුදුමාකාර මහත්ම ගතියක් කියලා දෙනවා. පුදුමාකාර හැදිච්ච ගතියක් පුරුදු කරලා තියෙනවා. ඒකෙන් කාටවත් කරදරයක් ඒකේ අනලස් භාවය කියලා කියන්නේ නිතරම ඒක නැගීමෙන් ඉන්නවා. කිසිම වෙලාවකකින් හිත පැනලා යන්න දෙන්න බෑ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇඳුම් පාවිච්චි කරනවා, ආහාර පාවිච්චි කරනවා, ගෙවල් දොරවල් පාවිච්චි කරනවා, මේ ගිලම්පස පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන හැම වෙලාවෙම Taman දරගන්නවා මේක නොදැනුවත්ව, දක්ෂ නැතුව, අලසව සම්පජඤ්ඤේ නැතුව අසතියෙන් පාවිච්චි කරන හැම වෙලාවෙම කෙලෙස් වැඩිදෙනවා. ඒ නිසා සෝහි තත්ත දක්වෝ අනන්සු සම්පජානෝ පතිෂ්ඨතෝ. ඒ නිසා මේක මේ පරියංකේ ඉඳගෙන ඇත්තක වහගෙන ඉත හදාගත්ත සතිය හදාගත්ත මේ එකලස තමන් එදිනෙදා වැඩ කරනකොට තමන් සීපසයත් එක්ක සම්බන්ධ වෙන හැම වෙලාවෙදීම දක්ෂ භාවය සෝහි තත්ත දක්වෝ අනලසෝ අනලස් භාවයේ ඒ කියන්නේ සති මාත්‍රාව කිසිම තැනක බිම තියන්න බෑ. ගෝධනෙක් කොහොමද සති පටන් අරගන්නේ කොතන ඉඳි පටන් අරගන්නේ මොකද්ද ඉරියව්ව කියලා අහනවා. නමුත් මේ පටන් ගන්න ඉරියව්වක් පටන් ගන්න තැනක් තිබුණට කරගෙන කරගෙන යනකොට සතියෙන් තොරව මොනම දෙයක් කරන්න දෙයක් නෑ. හැම වෙලාවෙදීම ඒ දක්ෂ භාවයේ සහ අනලස් භාවයේ ගත්තොත් අන්තිමට යෝගාවචරයි සතිය හොඳට තේරුම් අරගත්ත වෙලාවක අහවි කොතනදීද සතිය පිටවෙන්න බැරි කියලා. ඇඳුමක් අඳින හැම වෙලාවෙම සතිය පිටවන්න වෙලාව. ආහාරයක් ගන්න හැම වෙලාවකම සතිය පිටවන්න වෙලාව. සීනාසනයකට අතුරු වෙන හැම වෙලාවකම සතිය පිටවන වෙලාව. දේත් පිළිකරක් ගන්න හැම වෙලාවෙම සතිය පිටවන වෙලාව. මේ නිසා සරුවචන් වහන්සේ මේ සිව්පසේ පාවිච්චි කරන හැම වෙලාවකම ඒ සිව්පසේ සම්බන්ධ වෙන හැම වෙලාවෙදීම සිහිපත් කළ යුතු වාක්‍ය කටපාඩම් කරනවා. පොඩි එකෙක් පැවිදි කරන්න හදනකොට ඊට ඉස්සර දවසේ උගේ ඉෂබාන. ඉෂබාලා හොඳ ලස්සන වැඩක් කරනවා. හොඳට හැන්දෑලා ඉෂබාන්නේ හැමදැනම නම් එහෙම නෑ ඉතින්. ඉෂබාලා හෙට උදේ අරුණගින් ඉස්සලා පැවිදි කරනවා. ඉෂබාලා හොඳට ඉෂබාන දිහා කොණ්ඩෙත් කැපෙනවා, ඔළුවත් කැපෙනවා නිකන්. ඒ උඩ මේ ගොමයි හුඹස් මැටි කලවම් කළ මුළු ඇඟ පුරාම ගන්නවා ගිහි ගඳ යන්න කියලා. ඒකල්ල වතුර කියලා නාවනවා. නාවලිවල මේ ගුරු පාට ඇඳුමක් අඳින. ගී ගඳ කියලා කියන්නේ නිකන් මේ අයිකුන් ටික ගඳක් වගේ මේ පැවිද්දා. ගී ගඳ යන කියන ගොමයි අලුයි මේ ගොමයි මේ උඹස් මැටි දෙහි කැලකුත් ගන්නවර ඉච්ච බාපු කවම. ඉතින් අරුගේ ඔළුව මොකුත් නැහැ නිකන් කටුවටුන්න පැටවෝ වගේ. ඒකල උදේ පාන්දරම ගිහිල්ලා අර සිවුරු ටික හෙට දැන් අඳින්න තියෙන සිවුරු ටික ගුරු ආමතුරන්ට දීලා වැතලා අද්දන්න දෙක උඩ තියාන වැඳගෙන කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සරණ නිස්සාරණ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය මං කාතාවන් ගත්වා ගහෙත්වා සම්බාජේතමන් වන්ති ස්වාමීන් වහන්සේ සිළු දුක් ගෙවම් කරන්න නිවන අවබෝධ කිරීම පිණිස මගේ මේ අද්දකේ තියෙන සූරු අරගෙන අනේම ආව පැවිදි කරන්න. ගුරුවරයා ඒක අතර ගත්තට පස්සේ ආයෙ වැඳලා කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඒතං කාසාවන් දත්වා පබ්බාජේතමන් වන්ති ස්වාමීන් වහන්සේ මේ සසර දුක් ගෙවම් කරන්ද නිවන් ලබන්න වහන්සේ අපේ ජීන සිගුර මට දීලා අනේ මාව පැවිදි කරවන්නේ. ඉතින් ඊට පස්සේ ගුරු හම්දුරෝ බෙල්ල ළඟට ලං කරලා සිවුරුපටියකට ගහනවා. සිවුරුපටියක් ගැට ගහනවා කරේ. ඒ සිවුරුපටිය ගැට ගන්නකොට මෙයා කටපාඩම් කරමින් ඉන්න ඕනේ පටිසංඛාය යෝනසෝ චීවරම් පරිසේවාමි යාව දේව සීතස පටිඝාතාය උන්නස පටිඝාතාය දාන සමකල වාතාතපදීරින්දු පටිඝ සම්පස්සානම් පටිඝාතාය හිරිකෝ පීන පටිච්ඡාදනත්තං අර සිවුරේ ලාංඡනයක් වශයෙන් මේ වචින ඒ රෙදි පටිය බෙල්ලේ ගැට ගන්න ගමන් ඒ පැවිදි අපේක්ෂාවක් කියනවා පටිසංඛාය යෝනසෝ චීවරම් පරිසේවාමි ඉස්ලාම Taman යමට සිවුරක් කටන වෙලාව මම ප්‍රඥාවෙන් යුක්තව පටිසංඛා කියලා කියන්නේ ප්‍රඥාවට නමක් යෝනිසෝ මනසිකාරය වගේ නමක් පටිසංඛා යෝනිසෝ. චියරම් පටිසේ ඔබ වහන්සේ දැන් මගේ කරේ බඳිනවා සිවුරපටිය. මම මේ සිවුර අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. සිහියෙන් යුක්තව පටිසේවණය කරනවා දරනවා. යාව දේව සීතස්ස පටිඝාතය මම මේ සිවුර අඳින්නේ ස්වාමින් වහන්සේ මේ ඇඟට දැනෙන සීත නැති කරන්න. උන්නස ප්‍රතිඝාතාය හුනුසම නැති කරන්න දංශමකස වාතාතප සිරින්චප සම්පස්සානම් ප්‍රතිඝාතාය මේ මැසි මදුරු ඇඟේ ගෑවෙන බූ බූදලිය දලබූ වගේ දෙයකින් අයින් කිරීම නිසා හිරිකෝපීන පරිච්ඡාදන තමගේ දැක්කොත් හිරිකේපෙන තැන් වසා ගැනීම සඳහායි කියලා ඊට පස්සේ කියනවා සිවුර අඳින හැම වෙලාවකම මේ පාඩේ නැවත නැවත කියන්නේ ඉතින් ඒකෙන් අර හතරෙන් එකක් ජීවිතේ පාවිච්චි කරන මේ පරිෂ්කාර වලින් හතරෙන් එකක් පාවිච්චි කරන හැම වෙලාවෙදීම ඒකේන අනලස්ව ඥානයෙන් යුක්තව සතියෙන් යුක්තව දක්ෂව මේ සිවුර පරිභෝග කරනවා කියලා කියන්නේ හැම ගැටෙන හැම වෙලාවකම මහානකම මතක් වෙනවා. Tamanට විතර නෙවෙයි දකින්න කෙනාට මතක් වෙනවා. ඒක අමතක කරලා මේ වෙන මේ සම්බ දුක්ඛ නිසරණ නැතුව වෙන දෙයකට මේ සිවුර පාවිච්චි කරනවා නම් එහෙම නැතුව කෙලස් වගුරුන තැන පාවිච්චි කරනවා. ඉතින් සරුවචනාංශි කියනවා බොහෝ කාලයක් දුක පිණිස පිහිටාවි. උවිත මීට වැඩිය හොඳ රත් වෙච්චි යකඩ පට්ටමකින් ඇඟ වෙලපා. එතකොටම මේ ආත්ම විතරයි පිච්චිලා මැරෙන්නේ අපාගත වෙන්නේ. ඉතින් මේක මම මුලින් පටන් ගන්නවත් මේක ඇත්තටම ගිහි යන්න ගන්න තියෙන්නේ මේකෙන් ණය ක්‍රමයට එහෙම නැත්නම් තර්ක ක්‍රමයට ගන්න තියෙන්නේ අපි පාවිච්චි කරන ඇඳුම කවදාකවත් කාගවත් කෙලෙස් උපදෝනේ කෙලස් වගුරුවන තැනකට යන්න දෙන්න එපා. පුළුවන් තරම් ඒ කියන උණුසුම නැති කරන්න, සීතල නැති කරන්න මේ මැෂි මඳුරු වඳුරන් වලින් සත්තුන්ගෙන් එන හානිය නැති කරන්න සහ විසි පිළිවසා ගන්න මිස වෙන දෙයකට පාවිච්චි වෙනවනම් මතක තියාගෙන ඉන්න ඒක ගිහියොත් වෙන කෙනෙක් දීපේ ගන්න මේ තමන් සාප්පුවට කියලා ගත්තේ අපෙන්න පුළුවන්. නමුත් කෙලස් උපදන පැත්තෙන් ඒකයි. තමන් අරසා වීතු පැත්තේ ඒකයි. ඉතින් ඒ ඒ සිවුර පාවිච්චි කරන කම මතක් කරලා තියෙනවා යථාපච්චයන් පවත්තමානං ධාතුමත් මේ වේතං යද්යං චීවරං යම් විදියකට සිහිය කල්පනා කරොත් මේ චීවර කියන්නේ අතරමහා ධාතු යථාපච්චයන් පවත්තමානං හරියට ප්‍රත්‍ය වශයෙන් කල්පනා කරලා බලනවනම් ධාතුමත් මේ වේතං යද්යං චීවරං මේ චීවර ධාතු හතරයි ධාතුප බුඤ්ජගෝච පොග්ගලෝ ධාතුමත් මේක පාවිච්චි කරන මම ධාතු හතර පමණයි නිසත්ත්වෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ චීවරෙත් ආත්ම ගතියක් නැහැ සත්‍යයක් නැහැ මේක ආත්මගතෙන් ශුන්‍යයි මේ පාවිච්චි කරන මමත් නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ මට කියලා මේම සත්ව පුද්ගල ආත්මගතියක් නැහැ මේ පටවි ධාතුවට පටවි ධාතු එකතු වෙනවා ධාතු හතරේ එකිනෙක එකතු වීම පමණ මේක ආඩම්බරයට ගන්න එපා නින්දාවට ගන්න එපා මෙන්න මේකටයි පාවිච්චි කරන්න ඉතින් ඒ වගේ අපි ඉඳ ගන්න ඉඳ ගන්න වෙතාවේදී ආස්වාද ප්‍රසවාසය මතු කර ගන්න උත්සාහ කරනවා ඉඳ ගන්න ඉඳ ගන්න වෙලාවේ පිම්බීම හැකිලිම මතු කරගන්න උත්සාහ කරනවා. ඒක හම්බුනේ නැත්නම් ওই පශ්චාත්තාප වෙනවා. නමුත් අපි ඇඟට ඇඳුමක් දාගන්න වෙලාවේ හැම වෙලාවෙදීම මේක සතිය පිහිටවන්නට පදනමක් කරගත්තොත් ඒක සලකුණක් කරගත්තොත් තමයි දවසේ කී වතාවක මේ ඇඳුම ගැටෙන වතාවක් පාසා සිහි ඇති කරගන්න හේතුවක් වෙනවා. ඒ ඒක ඇති කරගන්න හැම වෙලාවකම ප්‍රෝජනේ සලකනවා උණුසුම නැති කරන්න සීතල නැති කරන්න මැසි මතුරු රුරුගෙන හානි නැති කරන්න විලජ්ජාල ඇත්ත ස්ථාන ලැජ්ජිත ස්ථාන මකා නමුත් මේ ශිවරත් අනේ හතර මහා ධාතුන් පමණයි පාවිච්චි කරන මමත් හතර මහා ධාතුන් පමණයි ඒ හතර මහා ධාතුන් මේ හතර මහා ධාතුන් දෙක තුන මිසක්කා මේ අඳුම් මෝතර කරන්නවක්වත් විකඳුන් තරගයකටවත් බහුරු කෝලම් කරන්නවත් නෙවෙයි මේ අඳුම පාවිච්චි අන්නේ ඒ විදිහට බලනකොට කියන්නේ සිවුරේ ප්‍රයෝජනේ සලකලා බලනකොට මේ සරුවච්චන් වහන්සේ පෙන්නපු බඹයක් පමණ දිග බඹයක් පමණ පල්ල මේ තනි සිවුර මේකට කියන්නේ අරහත් දජය කියලා මේක විතර ලස්සනට අඳින්න පුළුවන් ඇඳුමක් මුළු තුන් ලෝකෙම නැහැ. ඕගොල්ලෝ කොච්චර ඇඳුම් මොස්තර දාලා ඇඳත් කපලා පතරොම් දාගෙන එක එක කෝලම් දාලා ඇඳලා ලස්සන සිවුරක් අඳගත්ත හාමුදුරනේ කියලා ලස්සන එක්කෙනෙකුටවත් ගන්න බෑ. කොහොම කරුවකත් විකට අඳුන් තරඟයක් තියලා නෙමෙයි අඳුන් තරඟයක් තියුත් හාමුදුරෝ දෙනවා. ඒ ලස් ඒ තරමටම මේක දෙවුර වහලා ඇඳගත්තට පස්සේ කිසි කෙනෙකුට නිඳ කරන්න බෑ. ඒක මනුස්ස ලෝක විතරක් නෙවෙයි කියනවා දෙවියොත් ගරු කරනවා කියනවා. බ්‍රහ්මයාත් ගරු කරනවා කියලා කියනවා මේ සිවුර පරවගෙන මේ කෙලස් කසට කපන්න කහට ගෑවිච්ච සිවුරක් අරගෙන පාට බහින සංඝයා දකින්නකොට දෙවියෝ බ්‍රහ්ම පවා සතුටු වෙනවා. ඒ සිවුරෙත් මේ මහාශාල ක්ෂත්‍රියන් හෝ මහාශාල බ්‍රාහ්මණයන් හෝ මහාශාල ගෘහපතින් දෙන සිවුර බොහොම නීචයි තුච්චයි පාහරයි. ඒ වෙනකොට ගන්න කියලා කියන්නේ පුළුවන් නම් පාංශකූල සිවුර. පාංශකූල සිවුර කියලා කියන්නේ සිවුර මහාන්ට ගන්න රිදි ටික කවුරු හරි අතහැරලා දාපේ. ඒ සඳහා සමහරවිට ඒ තුවාලයක් වෙච්චාම් පියල විසිකරන කෑලි එහෙම නැත්නම් කොටහළු වෙච්චාම් විසිකරන රෙදි තියෙනවා මීයෝ කාපා විසිකරන රෙදි තියෙනවා වේයෝ කාපා විසිකරන රෙදි තියෙනවා ප්‍රසූත වෙලාදී යක්මල පිළ දාන රෙදි තියෙනවා සමහරවොണ്ട് බඩේදී ගියාම රේ මෙච්චාම සිද්ධි විසිකරනවා ආන්න මේ ශිවර තමයි මේ රෙදි කැල තමයි සංඝයාට තියෙන උත්කෘෂ්ඨම දේ ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ පැවිද්ද එහෙම නැත්නම් මේ භ්‍රමචාර ජීවිතය කියලා ගමු. එහෙම නැත්නම් භාවනා කරන ජීවිතය. ඒකේ කෙලෙස් අඩු කර ගැනීමටත් උත්කෘෂ්ඨතාවයටපත් කිරීමටත් කවුරු හරි අයින් කරපෝ පාංශකූල කියලා කියන්නේ බිමට වැටලා පස් ගෑවුණු කියන අදහස. ආහන්නේ ශූරක් අරගෙන ඒක කඩ කපලා වතුරේ බැඳලා තියලා කඩ කපලා හරි ගැසලා ඇඳගත්තොත් ඒක මේ රජ කෙනෙකුගේ සූසට බරණින් සැරසිච්ච රාජාභරණයට වැඩිය වටිනාකමක් තියෙනවා. ඒ නිසා බුදුචාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නීල කියන මහරහතන් ස්වාමීන් ගිහියා එයාට හිතලා තියෙනවා මෙච්චර වටිනා ශාසනයක් කීදී තවත් බලන්න ඉන්න නරකයි මම පැවිදි වෙන්න ඕනයි කියලා බොහෝම ශද්ධාවෙන් ගිහිල්ලා අර විදියට පැවිදි වෙන්න කියලා ඉසබානකොටම ඇතිවෙච්ච සන්තෝෂයට රහත් වෙනවා කියන්නේ. ඒ නිසා පැවිද්ද සිවුර ඇඳලම තියෙන්නේ මහරහතන් වහන්සේ නමක් විදියට. ඊට පස්සේ කල්පනා කරාලු දැන් මම පැවිදි වෙන්න බලාපොරොත්තු වුණා ඒක පැවිදි වුණා පැවිදි වීමෙන් පැවිදි කෘත්‍යය ඉවරයි මම දැන් චීනා ස්වභාවයටපත් වුණා මම දැන් මොකද කරන්න ඕන කියලා ඊට පස්සේ හිතනවලු මම පාංශුකුල ශූරෙම යපෙන්න ඕනේ පස්සේ ගිහිල්ලා ඒ සෝම් පිටිනේට ගිහිල්ලා පණුව ගහලා ඉන්න කුණ පැත්තකට දාලා ඒ ශූර ගන්න වෙලාවේදී ඒ බ්‍රහ්මයෝ 700ක් තම තමන් හිටපු ඒ බ්‍රහ්ම විමාන වලින් එළියට ඇවිල්ලා මනුස්ස ලෝකේ බලන වෙලාව. ඒ වෙලාවේදී ඒ බ්‍රහ්මීන්ට පේන්නේ මනුස්ස ලෝකෙ සිටින උත්කෘෂ්ඨම දේ. ඒ దేవතාව දැකලා තියෙන මේ මනුස්ස ලෝකෙ දින වෙන මොනමක්වත් දෙයක් නෙවෙයි. ආ චීනාසෝ මහරහතන් වහන්සේ නමක් කිසිම කෙලෙස් කපන්නේ දැන් කෙලෙස් කපලා ඉවරයි. ආදර්ශයේ පිනිස මේ සිවුරක් කරනවා. රංශකූලයක් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී ඒ దేవතාවුන්ට ඇතිවෙච්ච සතුට අටුවාචාරින් වහන්සේලා මේ පංශකූල සිවුර පාවිච්චි කරන අයට ගෞරවයේ පිනිෂ ගාථා බන්ධනයකින් සඳහන් කළා තියෙනවා සාදේවතා සත්ත සතා උලාරා තම්මා විමානං අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ චීනාසවෝ ගන්හති පංශ කූලං අර 600ක් මහරහතන් රක්මියෝ මේ නීල කියන මහරහතන් වහන්සේට ප්‍රසන්න හිතින් নমස්කාර කරනවා චීනාසවෝ මේ උතුම් වහන්සේ ආදර්ශයේ පිණිස පංශ කුලයක් ගන්න. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පණෝම් පිරිච්චයේ පංශ කුල සිවුර ගෙනියලා දවස් 7ක් ගලන වතුරක බැඳලා තියෙනවා. අන්නේ වෙලාවේදී ඒ සිවුර වයින් පහගලා හොදලා කසට තියෙන කැලි අයින් කරලා කඩ කපන කොටත් අර 700ම ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ සිවුර කඩ කපනවා ඒ සිවුර නූල් ගහනවා ඒ සිවුර පඳපවනවා කියලා හත් සැරයක් වැන්දලු එක සිවුර මහ ගන්න වෙලාව. ඉතින් ඒ නිසා මේක චීවර මහා දේවංශය ඒක මේ මනුෂ්‍යයන් විතර සතුරු කරන ධර්මයක් නෙවෙයි ඒකාන්තයෙන්ම දෙවියන් රක්මයන් සතුරු කරන ධර්මයක් ඒ ආර්යවංශ සූත්‍ර දෙන අවසානයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ආර්යවංශ ප්‍රතිපදාවේ හැටියට ඉඳලා යමෙක් සිවුරට පිණ්ඩපාතෙට සීනාසෙන්ඩ ගිලම්පසට එහෙම නැත්නම් ඇඳුමට ආහාරයට තමන්ගේ නිවහනට පාවිච්චි කරන දෙයට ප්‍රතිපදාවේ හැටියට ගරු කළොත් වැඩ කළොත් ඒක නම් මිනිස්සුන්ට ජනප්‍රිය විතරක් නෙමෙයි බොහෝ දෙවියන්ගේ ප්‍රියමනාප භාවයටපත් ඒ නිසා නමුත් හොඳට මතක තියානින්න මේ වගේ දෙයක් කරන්න එසේ මෙසේ ප්‍රඥාවක් තිබිලා නැත්තම් මේක හිතෙන්නේ මහා නිහීන ගතියක් මහා නෝන්ජල්කමක් මෙච්චර ලස්සන ඇඳුම් තියදී පොකට දෑ මේ සෝහන් කොටකට ගිහිල්ලා තිබක් පමණ පණුව ඉන්න එකක් අයින් කරලා වතුරේ ගැට ගහලා දිනල්ලා කඩ කපලා නූල් ගහලා හරි ගැස ගන්න කියලා. ඉතින් ඒකට ආදර්ශයක් විදිහට සරුවචන් වහන්සේ ඔය පුන්න දාශි සෝහනට ගිහිල්ලා දාපු වෙලාවේදී ඒ මිනිකුණේ පණුව එනකන් ඉඳලා ඒ පණුව මේ ලාස් දෙක තුනක් අතර පණුව ඉන්න එක විසි කරලා ඒක අරගෙන ගිහිල්ලා හරි ගැස්සලා උන්වහන්සේත් පාංශු කුලයක් දරලා තියෙනවා. බුදුරජාණන්සේ කෙලෙස් කපන්න දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ පෙන්වන්න හදන්නේ මේ මිනිස්සුયો මේ සිවුරෙන් ඇඳුමින් කොච්චර කෙලෙස් උපදවනවද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක මේක අදනම් කරන කෙලෙස් උපදවලා ඉතින් අතක් පිට අතක් තියන භාවනා කරලා කියනවා භාවනා කරනකොට හිතවිලි එනවා කියලා. භාවනා කරනකොට කාමච්ඡන්දේ එනවා. භාවනා කරනකොට ද්වේෂය එනවා. නමුත් තමන් දන්නේ මේ දවස පුරා මේ සිව්පසත් එක්ක සම්බන්ධ වෙන කොච්චර ප්‍රමාණයක් කෙලස් වැගිරෙනවද කියලා. ඉතින් ඒක ඒ දෝරේ කරන කෙලස් හදා ගන්න නැතුව පරියංගෙට ගිහිල්ලා අර හේනක් වවලා අලියෝ යන කඩුළු ජීද්දී කුඹි යනේව අවුලන්න හදනවා. අද තියෙන භාවනා ජීවිතේ ඔන්න ඔහොම එකක්. ඒගොල්ලෝ හිතනවා මේ තව තවත් ආය භාවනා දෙක තුනකට ගියෝ සෝවන් වෙන්න පුළුවන් මේක. හරි ගුරුවරයෙක් හම්බෙලා හරියට උපදේශ ටික හම්බුනොත් කරන්න පුළුවන් කියලා. මේක මේ තියෙන ජන විඥාණයට සම්බන්ධ වෙන හැටි, සමාජයට සම්බන්ධ වෙන හැටි, ප්‍රත්‍යයට සම්බන්ධ වෙන හැටි, පරණ කෙලෙස් කෙවෙන හැටි, අන්නේකේ තියෙන මේ ප්‍රතිરૂප දේශ වාසය එහෙම නැත්නම් මේ බෞද්ධ සංස්කෘතිය කියන එක මේ අව탁සීරු කරලා කවදාකවත් කරන්නේ ඒක නිසා මම නැවතත් කියනවා ඒ මට්ටමට තමන් මේ ජීවිතය ආදර්ශයෙන් ඇඳුමින් පින්නපාතයෙන් නැත්නම් ආහාරයෙන් සීනාසනයෙන් එහෙම නැත්නම් බෙහෙත් පිළිකරෙන් මේකට එළඹෙන්න ඕන මේක පෙළඹෙන්න ඕන මේක තමයි අපි ජීවර සන්තුෂ්තිය ලබන්න ඕන ජීවර සන්තුෂ්තිය වන්න කතා කරන්න ඕන කියන එක තන්නේ කර සුද්ධ ප්‍රඥාව එතෙන්ද එනකම්ම හිතෙන්නේ මොකටද මෙච්චර මේ ඉඳගෙන භාවනා කරන්න පුළුවන් නම් ඌවට දඟලන්නේ. භාවනා කරන එක සම්පූර්ණ තාක්ෂණික වැඩක්. මේක මොකක්ද කියලා. නමුත් ප්‍රඥාව ආපු දවසේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය පුදුම ලස්සනට පේන්න පටන් ගන්නවා. මේක ආර්ය අෂ්ටාංග මාර්ගයට යනට පෙන්වන්නේ යම් කිසි කෙනෙක්ගේ සම්මා ආජීවයේ ආවේ නැත්නම් එයාට සම්මා වායාමයේ ඉන්නේ නැහැ. සම්මා ආජීවය කියලා කියන්නේ Taman ජීවත් වෙන ජීවන රටාව හම්බ කරන විදිය. ජීවිතේ යැපෙන හැටි. ඒක හදන්න නැතුව කවදාකවත් යහපත් වෑයමක් එන්නේ අපි බල්ලෙක් වලිගේ අල්ලන්න කරකිනවා වගේ ඔහේ කැරක් කැරක ඉඳී. කවදාකවත් වලිගය අල්ලන්න හම්බ වෙන්නේ හම්බ වෙන්න නම් භාවනාවේ සතියේ අප්‍රමාදී විවේකී උදිකලාභවේ මේක තේරුම් අරගෙන අනේ අපිට මේ ශාසනයකින් මෙච්චර උදව් මෙච්චර අනුග්‍රහ ලැබෙද්දී ඇයි මට කැප කරන්න බැරිද මේ මේ ඇඳුම සීපිලිවඳ තියෙන සංකරතා මට කැප කරන්න බැරිද මේ කෑම සම්බන්ධයේ තියෙන සංකරතා මට කැප කරන්න බැරිද ගෙවල් දොරවල් පිළිබඳව තියෙන මේ බැඳීම් සහ සංකරතා මට කැප කරන්න බැරිද මේ බෙහෙත් පිළිබඳව තියෙන කැප කරන්න බැරිද කියලා ටික ටික ටික ටික ඒවා පිළිබඳව ප්‍රතිතද කරගැනීම කියලා කියමු අන්නේ ප්‍රතිතද කරගැනීම කරන්න කරන්න ප්‍රධාන කාරණා දෙකක් දකීවි. තමන්ගේ හිතේ තියෙන වික්ෂිප්ත ගති අඩු වෙනවා. අනිවැනි නිහතමානී මිනිසුන්ට පුදුමාකාර ආකර්ෂණයක් දෙන්න පටන් ගන්නවා. තමන් මේ සංකර ගති වල තියෙන තාක්කල් සත්පුරුෂයා පවා දකින්නේ අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් වගේ. මේ ඇඳුම් හදාගෙන ඇඳුමෙන් කෙලෙස් උපදවනකොට, කෑම බදාගෙන කෑමෙන් කෙලෙස් උපදවනකොට, ගෙවල් හදාගෙන ගෙලසි ගෙවෙනින් කෙලෙස් උපදවනකොට, බෙහෙත් වලින් කෙලස් උපදවන සත්පුරුෂයෙකුට පවා පේන්නේ නැහැ කිසිම විදියට උදව් කරන්න පුළුවන් කියලා. උදව් කරන්න නම් Taman අර භාවනාවේ විතරක් නෙවෙයි මේ අවතුම් පැවතුම් වලින් ජීවපසේ මාර්ගයෙන් සම්බන්ධ වෙනකොට ඒ පැත්තෙන් පුදුමාකාර ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. මේ ආකර්ෂණය ਸਰවචනංශයෙන් පෙන්වන්නේ සත්පුරුෂයන්ගෙන් එන ආකර්ෂණයට වඩා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් එන ආකර්ෂණය. මේ දෙවිගොල්ල බ්‍රහ්මගොල්ල හිතනවලු අනේ මේ මනුස්ස ලෝකයේ තරම් පින් කරගන්න ඇති වෙන කිසිම මඟුල් සක්වලක් නැහැ. නමුත් මේකේ ඉන්න මෝල් වහන්සේලා කොච්චර බව කරගන්නද? කීයෙන් කී දෙනාද මේකෙන් මේ අවස්ථාව අරගෙන මේ ඉදිරියට යන්නේ? අධි කුසලයට යන්නේ. ඉතින් එහෙම දෙනෙක් දකින්නකොට ඒ දෙවි දේවතාවුන්ගේ පවා ඇත්තටම ඉන්න ආසනවල ඉඳ ගන්න බැරුව එළියට බැවිලා බඳින්න හිතෙනවා. ඉතින් ඒක මනුස්ස ලෝකේ තියෙන ටික ගත්තත් මේක සාමාන්‍යයෙන් අද පවතින ආර්ථික ක්‍රමයේ හැටියට කියන්නේ වස්තු සීළු දෙන අතර සමසේ බෙදී යෑමට තියෙන එකම ක්‍රමය. අද තියෙන තන්නේ කර ආර්ථිකය ඊටාම සීමිත පිරිසකට උත්කෘෂ්ඨ විදිහට ධනය ලැබෙනවා අනික කටි උලා කාලා ජීවත් වෙනවා. ආර්ථිකයෙන් කිසිම උත්තරයක් නැහැ බලවතා ජයගනී කියන එකට. ඒකාකාරී විදිහට ජනගහණය හරහා ආර්ථිකයේ බෙදී යාමට අදාර්ථික කිසිම ක්‍රමයක් නැහැ. විශේෂයෙන්ම 2012 වෙනකොට මේක ගොඩාක් අවුල් වෙලා. ඒ නිසා ආර්ථික විශේෂඥයෝ පවා පිළිගන්නවා ලෝකයේ තියෙන පූර්ණ ආර්ථිකය හසුරුවන්නේ ලෝකයේ 10%කටත් වැඩිය සුළු පිරිසක්. ඒගොල්ලෝ පීනනවා. ධන දහාන්‍ය වල පීනනවා. 90%ක්ම ජනතාව ඉතුරු වෙන 10%ක් උලා කාලා දරුවෙකුට දෙන්න දෙයක් නැතුව, බිලි වහ ගන්න දෙයක් නැතුව, ඇඳුමක් නැතුව පෙළෙනවා. ඉතින් අරගොල්ල අර විශාල සම්මන්ත්‍රණ පවත්වමි. අර දුක් තුන් ගැන කතා කර කර ඉන්නවා මිසක් සත්‍ය පහක හදා බෙදා ගැනීමක් කරන්නේ. නමුත් මේ වගේ චියුරට පින්න පාතර සීනාසන විලම්පත වලට එන්න එන්න එන්න මේ මහාථාල ක්ෂත්‍රියන් මහාථාල බ්‍රාහ්මණයන් මහාථාල දිහයන් දෙට දෙයට වැඩිය වැටිච්ච පාරේ වැටලා තියෙන රිදිකාලරණ පාවිච්චි කරනවා කිව්වට පස්සේ මේ ආර්ථිකයේ බෙදී හැටි බලන්නේ සක්විති රජ වෙන්න හිටපු මේ බුදු පුතා බුදු වෙලා පාංශකෝල සිවුරක් අරගෙන මේ දෙන ආදර්ශයෙන් පෙන්වන්නේ උනාචට ඒ කියන භෞතික සැප සම්පත්තිය වල තියෙන පැත්තක් හෝ නිවෙන ලැබිච්ච ඒ නෛර්යානික සී සද්ධර්මයේ පැත්තක් හෝ තියේදී මේ මිනිස්සෙයින්ට ඇත්ත ඇති හැටියෙන් පෙන්වන්නේ ජීව සිවුර මාර්ගේ පින්නපාත මාර්ගයේ ඒ දේ අපිට බුදුහාමුදුර කරන මට්ටමල කරන්න බෑ අපිට ඉච්ඡර පින්නේ ප්‍රධාන වශයෙන්ම අපිට ප්‍රඥාව නැහැ. නමුත් තියෙන ප්‍රඥාවෙන් උකුණු මොලයක් තරම් හරි මොළ ධාතුවක් තියෙනවනේ ඕගොල්ලෝ කට ඇතුලේ. ඕකට කරන්න තියෙන්නේ එnde එnde නියතමානී වෙන එක. එnde එnde එnde එnde පුළුවන් තරම් ඡාම් සරල ජීවිතයකට තුනොත් මං කියනවා ඒක නිවනක් වෙනවා. හැබැයි මං පැහැදිලිවම කියනවා මේ මොලේ පෑදෙනකන් මේක තේරෙන්නේ හිතෙන්නේම අයියෝ ඕව කරන්න ඕනද අපේ අම්මා අප්පා නැති කාලේ සැපක් හම්බෙලා තියෙන්නේ සන්තෝෂයක් හම්බෙලා තියෙන්නේ මේක කාබාෂිනිය කරන්න කාදරකම ඉනවා මිසක් කවදාකවත් මේ ලැබෙන දෙයින් කෙලෙස් නොපතන ආකාරයට යන්න හිත දෙන්නේ. ඒක නිසා ඒකට හොඳම දර්ශී කොටස තමයි බණ භාවනා කරන්න ඇත්ත මතක තියාගන්න ඕනේ. ලැබිච්ච පමණට පාවිච්චි කරන්න යන්න එපා ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න. මේ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ මේ භික්ෂුවක් කැලේ තනිකර ඉන්න වෙලාවක හොරු කණ්ඩායමක් ඇවිල්ලා කල්ලෙන්ට වැදිලා සිවුර ඔක්කොම හොරකම් කරන යනවා මොකද සිවුරක් අඳගෙන එළියට ගියොත් රජුරන්ගෙන් බේරෙන්න පුළුවන් ඒ නිසා අන්තිමට මේ භික්ෂුවට ඇඳ ගන්න දෙයක් නැති වුණා කරන්න දෙයක්වත් නැහැ හොරු බහම් බලවත් පස්සේ කොලාතු ටිකක් අඳගෙන ළඟම තියෙන අබෞද්ධ ගෙදරකට ගියා ගිහිල්ලා කිව්වා මේ මම කැලේ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් මම මේ සිවුරෙන්තරව දවස් 7ක් හිටියොත් උපසම්පදාව නැති වෙනවා. ඒක නිසා මේ මට අනුකම්පා කරන්න මට ඉල්ලන්න අයිතියක් නැහැ. මේ මට ඇවිලි වහ ගන්න එකක් දෙන්න. ඉතින් මේ මිනිසුන්ට විශාල සද්ධාාවක් පහළ වෙනවා. අනේ මේ කායින් හරි හම්බෙච්ච සිවුරක් අතගෙන මේ හාමුදුරන්ගේ සිවුර කඩාගෙන ගිහින්. ඒ නිසා මේ මිනිස්සු විශාල රෙදි දෝගයක් සිවුරු මහන්න පූජා කරනවා. ඉතින් හාමුදුරුවෝ සීමාව දන්නේ නැතුව රෙදි ඔක්කොම බාර ගන්නවා. බාරගත්තට පස්සේ මේ සිද්ධිය ਸਰවචනස ආරංචි වෙලා ਸਰවචනංශ කියන මේ වගේ මිනිස්සුන්ට සද්ධාව හුඟක් ඇති වෙච්ච වෙලාවේදී සිවුරු තුනටම ඇති වෙන්න රෙදි ගන්න එපා සිවුරු දෙකකට ප්‍රමාණවත් ගන්න. මොකද මිනිස්සුන්ගේ හැඟුම් බර වෙච්ච වෙලාවේදී අයථා ප්‍රයෝජන ගන්න එපා. ඉන්ෂා සඳහන් කළා තියෙනවා සන්තරුත්තර ධර්ම සන්තරුත්තර පරමං සාදිතබ්බං තතුත්තරින් සාදීය නිස්සග්ගයන් පාජිත අන්දනේ සිවුරත් ඇති වෙන්න විතරක් ගනි නැත්නම් අන්දනේ දෙපට සිවුරත් ඇති වෙන්න විතරක් ගනි තුන් සිවුරටම කාර ගන්න එපා මිනිස්සු දුන්නට ඒ මිනිස්සු තියෙනකමට නෙවෙයි දෙන්නේ හැඟුම් බරව ඒ වෙලාවේදී ගන්න මිනිස්සයා ළඟ තියෙන වල සීමා. ඒ නිසා බාර ගන්න වෙල කෙනා තමයි අතේ තියෙන්නේ. නමුත් ඒකේ අනිත් පැත්තට කතා කරලා කියනවා සංඝයා උදෙසා යම් කිසි දෙයක් දෙනවනම් ගිහිය කල්පනා කරලා දෙනවනම් බාරගත්තට කමන්නේ සංඝලාභය ගැන හිතලා. නමුත් Taman ගිල ඉල්ලලා, පනවලා, අර කියන අනේෂණ අපතිරූප විදියට වැඩ කරලා ගත්තොත් ඒ සිවුරෙන් අර වගේ කෙලස් උපදිනවා. ඒ නිසා කවුරු කොයිතරම් දුන්නත් බාර ගැනීම බාර ගන්න කෙනා බාර ගත්තොත් වග වෙන්නේ. ඒ බාර ගත්තට පස්සේ ඒක නාස්ති ඇතිනාස්ති වුණොත් සද්ධාදීය විනිපාතේ වශයෙන් සංඝයාට දොස් අපත්‍යපත් වෙනවා. ඒ වගේම තමයි ගිහියෝ උනත් කල්පනා කරගන්න ඕන තමන් කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවනම් ඒ ප්‍රයෝජනෙයි සලකලා කරනවා මිස ඒවා ආවට ගියාට විසිකිරුවොත් මේ මානවයට අයිති දේවල්. Taman සල්ලි දුන්නා කියලා හරියන්නේ ඒ ජර්මනියට ගිය වෙලාවක ලංකාවේ මිනිස්සුත් වෙන්න ඇති. ඉතින් ඒ කෑම වට්ටුර ගෙනත් දුන්න පස්සේ හොඳම කෑම ඕඩර් කරලා තියෙනවා. සල්ලි තියෙනවනේ. ඉතින් කාලා ඉතින් 35ක් 40ක් කාලා ඒ ටික දාලා යන්න හදනකොට අල්ලපු මේ මේසේ වාඩිලා හිටපු ජර්මන් නෝන කෙනෙක් කතා කරලා කිව්වලු මේ විදිහට මේක නාස්ති කරන්න එපා. සල්ලි ගෙවන්න පුළුවන් වුණාට මේක මානවයාගේ වස්තුවක් නෙවෙයි. එහෙම විනාශ කරන්න එපා. ඊට පස්සේ ලංකාවේ ගිය මිනිස්සෙක් වළු තමුසෙට ඇති ගාය මොකද්දෝයි මගේ සල්ලි ගෙවලා මම බඩු අරගත්තේ කියලා. ඒ ගාම ටෙලිෆෝන් කරාලු පරිසර දූෂණාංශයෙන් ඇවිල්ලා දඩ ගැහුවා. අපිට සල්ලි තිබුණාට බඩු ඕඩ කරාට මෙහෙම නාස්ති කරන්න බෑ. මේක ජර්මනියේ. සල්ලි දුන්නාට කරන්න බෑ කියලා ඒකට ගෙවන්න සිද්ධ වුණාලු ඇයි Tamanna කන්න බැරි තරම් ඕඩ කරේ කියලා. ඒ වගේ තමයි භික්ෂුවකට පාත්‍රයට පින්න පාද බෙදුවට පස්සේ දරා ගන්න බැරි ප්‍රමාණයක් අරගෙන විසිකරුවොත් ඒ දායකයාගේ මන අපේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා දාය Tamanගේ ප්‍රමාණය දැනගන්න අපි ඒක කතා කරමු හෙට. එතකොට මේ පින්න පාද සම්බන්ධව චීවර සම්බන්ධව මේ විදිහට වගවීමෙන් කටයුතු කරනවා නම් ඒ කෙනාට පිහිටන සතිය පරියංකේ ඉඳගෙන ආශ්වාස ප්‍රශ්වාස බලන සතිය හෝ සක්මන් කරනකොට වම දකුණු බලන සතියක් නෙවෙයි හැම වෙලාවකම සිවුරක් පාවිච්චි කරන නැත්නම් ඇඳුමක් පාවිච්චි කරන හැම වෙලාවම මතක තියාගන්න ඕනේ මේක තවස් සතිපත්තහණයක් සංඝාරිපත් චීවර ධාරණේ සංකජානකාරී හෝති කියලා ਸਰවචන්සේ දේශනා කළා තිනවා සංඝාටි කියලා කියන දෙපඩ සිවුර සංඝාටි පත්ත චීවර සිවුර දරන හැම වෙලාවෙම ඇඟට ගන්න හැම වෙලාවෙදීම සතිය පිහිටවන්න. ඉතින් හුඟව දෙනෙක් පුරුදු වෙලා තියෙන භාවනා කරනවා කියලා අතක් පිට අතක් තියන ඇත් දෙක වහගෙන එයා කන්ඩිෂන් කරපු කාමරයක් ඇතුළේ ඉඳගෙන කරන භාවනාව. ඒක ලහනවා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන්න කියලා දෙන්න අපිට කවුරක්වත් ඇත්තේ නැහැ. කොහොමද භාවනා කරන්නේ? මොකේද භාවනා කරන්නේ? ඇත්ත තමයි භාවනා කියලා දෙනකොට අර ඉඳගෙන ඉන්න ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. නමුත් එහෙම ගන්න සතිය දවස පුරා කරන හැම වැඩකදීම මේ විදිහට විවිධාංගීකරණය කරලා පාවිච්චි කරන්න දන්නේ නැත්නම් එයාට හැමදාම ඉන්න වෙයි භවනා ශාලාවක් ඇතුළේ මුළු ජීවිතේම ඉන්න වෙයි. එදිනදා වැඩවල තේරෙන්නේ ඒකෙදි මේ පත්‍ය සංනිසිත සීලය එහෙම නැත්නම් මේ තමන් පාවිච්චි කරන සීපසේ සම්බන්ධ සීලය විශාල ප්‍රඥාවකින් කරන්නේ. මේ විදිහට දේශනා ඉවර කරන්න ඕන නිසා මම මේ අවසාන අංකය ඉදිරිපත් කර ගන්න හදන්නේ මේ විදිහට යම් කෙනෙක් තමන් වග වෙන්න පටන් ගත්තොත් චීවර පින්නපාත සීනාසන පිළිබඳව බුදුරජාණන්සේ සාතිකයක් දෙනවා. එහෙව් කෙනාට කවදාකවත් අරතිය කියන චෛතසිකයෙන් පීඩා වෙන්නේ නැහැ. ඉමේචකෝපත් බික්කවේ චතුයි ආදී වංශේ සමන්නාගතෝ බික්කු උත්තරාය චේපි දිසාය විහෙරති ස්වේව අරතින් සහති නැතං අරති සහති කියලා තියෙනවා. කවුරු හරි දන්නවනම් මේ සිවුරට පින්න පාතට සීනාසනට ගිලම්පසවට පිටින ආකාරයේ ඒ භික්ෂුව උතුරු කුර දිවයිනට ගියත් නෑනේ කවදාකවත් කම්මැලි හිතක් එයාට පහළ වෙන්නේ නෑ. එයාගේ හිත කවදාකවත් කුසීතකමට යට කරන්න බෑ. මේ මිනිසයා දකුණු කුර දිවයිනට ගියත් දක්ෂිණ දිවයින කියලා කියන්නේ බොහොම සීතල රටක්. එහෙට ගියත් තමන්ගේ සිවුර පින්න පාත සීනාසන ගිලම්පස පිළිබඳව පිච්ච මනසකින් ජීවත් වෙන කෙනාට අරතිය කියන අධි කුසලයට කම්මැලි වෙන ගතිය කුසීත ගතිය ඉන්නේ. දක්ෂිනාය චේපි දිසාය විහෙරති. උත්තරාය චේපි දිසාය විහෙරති. උතුරු උතුරට ගියත් දකුණට ගියත් නැගෙනට ගියත් බස්නායට ගියත් එවචා gedara වාගේ Taman පාවිච්චි කරන සිව්පසයට පිහිටලා කටයුතු කරනවා නම් ඒ අරතිය කියන අධි කුසලයට කම්මැලි වෙන ගතිය කවදාකවත් එන්නේ නැහැ හැම වෙලාවෙම අවදියක් තියෙනවා. අන්නේ අවදිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් ආජීවය ගැන වග වෙනවා නම් Taman හම්බ කරගෙන කන හැටි පිළිබඳව සාසනික ක්‍රමයට වග වෙනෝ නම් කවදාත් කුසීතකමක් එන්නේ. කවදාකවත් යාව කුසීතකම යඩ කරන්න බෑ. ඒ කුසීතකම මෙතනදී කියන්නේ අටුවාවා වූ විස්තර කරන්නේ අදි කුසලයට කම්මැලි වීම. අපි සීලයත් දානියත් කියලා ගත්තාම දානීය සාමාන්‍ය කුසලයක් සීලය අදි කුසලයක්. ලාංකිකයා බෞද්ධ හරිය කැමති දාන්නට. හැබැයි සිල් ලකින්න ගියාම නැති බැරිකම් කියනවා අඩුපාඩුකම් කියනවා කරන්න බැරිකම් කතා කරනවා. අධි කුසලයට කම්මැලි වෙනවා දාන්න පෙළඹෙනවා. සීල සමාධි දෙක ගත්තත් සමාධි ප්‍රඥා දෙක ගත්තත් හැම වෙලාවෙම අධි කුසලයට කම්මැලි වෙන ගතිය ඒක මේ හිතලා එන එකක් නෙවෙයි. තමන් මේ ප්‍රත්‍යසම්නිසිත සීලය දන්නේ නැත්නම් ආජීවය පිළිබඳව මාන්නකාරකම් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම තමයි ලාමක කුසලයට අඳිනවා. මේක දසමාර සේනාවල් පින්නනකොට සර්වචනංශය සඳහන් කළා තියෙනවා කාමාතේ පටවාසේනා ဒ ුතියාරති උච්චති. අපි සංසාරයට බඳින පළවෙනිම මානසේනාව තමයි කාමය. දෙවෙනි මානසේනාව අධි කුසලයට කම්මැලි. ඒසම භාවනා කරන එක දැනගන්න ඕන දැනටමත් බොහෝ බෞද්ධයන් අතර බොහෝ මිනිස්යන් අතර බෞද්ධෙක් වෙලා බෞද්ධයන් අතර භාවනා කරන්නෙක් පාඩපත් උනායි කියලා කියන්නේ තමන්ගෙම ස්වච්ඡන්දයෙන් අධි කුසලයට අපි අත දීලා තියෙනවා. අධි කුසලයට අපි ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මේ ශිල්පය මේ මේ දක්ෂකම ඒ කුසලතාවය නිවනෙන්මයි කියලා කරන්නේ. හැම වෙලාවෙම අපිට වඩා හොඳ ප්‍රස්තාවක් ලැබෙනවා. ඒ ලැබෙන ලැබෙන ප්‍රස්තාව මේ ඇඳුම් ගැන කතා කරගෙන ඉඳලා, කෑම ගැන කතා කරගෙන ඉඳලා, තීනාසන ගැන කතා කරගෙන ඉඳලා, බෙහෙත් ගැන කතා කරගෙන ඉඳලා නාස්ති කරනවා වෙනුවට මේ වයින් ලද දෙයකින් සතුට වෙන පටන් අරගත්තොත් මේ ඒ ආර්ය වංශයේ පිහිටපු කෙනා වළක්වන්න පුළුවන් ශක්තියක් උණු ලෝකෙම නැහැ. එයා ඊගාට අනිවාර්යයෙන්ම ඒ අදි කුසයට කම්මැලි වෙන්න ටික තියෙන්න පටන් ගන්නවා. ඒ නිසා එවැනි කෙනෙක් යට කරන්න බෑ. මොන දේ තිබ්බත් නිකන් හරියට දැන් කාලේ නවීන පන්නේ භාෂාවෙන් කියනවනම් හොඳ දක්ෂ බාලදක්ෂෙක් බාටපත් වෙනවා. හොඳ දක්ෂ බාලදක්ෂිකාවක් බාටපත් වෙනවා. કોઈ දුෂ්කරතාවයකට දැම්මත් ළඟ තියෙන දේ පාවිච්චි කරා වැඩ ගත්තා. මට අරක නෑ මේක නෑ කියලා නැති දේවල් හොයන්න යන්නේ. ඒක මේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ appropriate technology කියලා තියෙන්නේ. තියෙන දේ පාවිච්චි කරන්න දන්නේ දැන් හැදෙන මෝල් වහන්සේලා එක්කෙකුට බෑනේ මේ කිසිම දෙයක් කරන්න වැඩ කරන්න. ඒකට සුපර් මාකට් එකට ගිහින් ඒ බඩුව ගේන්න. ළඟ තියෙන දේ හැඩ ගහගෙන වැඩ කරන්න දන්නේ. ඒක නිසා පොඩ්ඩක් වයර් මාරු වෙච්ච ගමන් කොහෙ ගියාද හොයන්න බෑ. හරියට ඒ ඒ ටූල් කිට් එක තියෙනවා. ඒ තියෙන දේෙන් වැඩ කර ගන්න දන්නේ. පරණ අපේ ගම්ම මහගෙට පරණ අපේ ගමරාලෙට තිබුණේ එක වංගෙඩියයි පහන තියන්ටයි දොරාට වණ්ඩයි කොයි මගුලටත් වංගෙඩිය විතරයි ගෙදර තිබුණේ. එකම වංගෙඩියෙන් තමයි මුළු ගෙදර තිබුණ එකම ගෘහ භාණ්ඩය ඔච්චරයි. කෑම කණ්ඩායි දොරාට වණ්ඩයි පහන තියන්ටයි ඔකට වංගෙඩිය. දැන් වංගෙඩිය කියන එක දන්නේ නැහැ. දැන් මේ විදිහට අර ග්‍රයින්ඩර් මැෂින් එක කියයි මේ හීටර් එක කියයි අනම්මනම් ගොඩක් අදන් ඉන්නවා වීන දෙක කණ්ඩක් දැන් අර අර වංගෙඩිය තල්ලා ගත්තොත් හම්බෝලේ වංගෙඩිය හම්බෝලේ හරි රසයි තනි වංගෙඩිය. ඒක ඔක්කොටම යන පාර තමයි බහුභාණ්ඩික භාවේ නැතුව අහුවෙච්ච දේෙන් හැඩගහනද බාලදක්ෂ ව්‍යාපාරේ නැත්තම් ওই දැන් තියෙනව සිංහ සමාජය කියලා. මා වසල සමාජය. සිංහයෝ කවදා සමාජගත වෙන්නේ නැහැ. සිංහයා තනියම ඉන්නේ. ඒ රාජනිෂ් කතා කරලා කියන මෙයක් වුණ පිස්සු සිංහයෝ කවද්ද ওই සමාජගත උනේ. සිංහයා තනි එකක්. ඒක ඕන දෙයක් ඉන්න ඕන දණ කියනවා කිසි කෙනෙකුට බය නැහැ. දැන් කට්ටිය සිංහ සමාජ හදාගෙන බුදුහාමර තමයි ඉස්ලාම ඇදුවේ ශාක්‍ය සිංහයා කිව්වේ 60 දිනක් සංඝයා වහන්සේලා එළියට ගියාට පස්සේ කිව්වේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාය නබික්කවේ දුවේ ඒක මග් වෙනු ගන්න තමයි දෙන්නේ එකපාර යන්න එපමණ තනියෙන් ඵලයක් කොහේ ගියත් බය වෙන්න දෙයක් නැහැ. තමන් සිව්පසේට හැපෙන හැටි දන්නවා මොන චෝදනාවවත් මොන හිරිහැරයාවත් දරාගෙන ඉන්න හැටි දන්න නිසා ඒ ගිය ආපු හිරියරේ හරහාමයි බණ කියන්නේ. ආපු හිරියරේ හමාර හරහාමයි ධර්මයේ දෙන්නේ. ඒ නිසා පළවෙනිම සිංහ සමාජයේ ඒ සිංහයන් දියත් කෙරුවේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ භාවනාවට බැස්සට පස්සේ අපිව විශාල ආර්ය වංශයකටයි මේ සම්බන්ධ වෙන්න හදන්නේ. ඒ ඒ වංශයට සම්බන්ධ වෙනකොට ඒකේ තිබුණේ චාරිත්‍ර ධර්ම විසමුදුනෙන් පිළි අරගෙන ශක්ති ප්‍රමාණය දියුණු කරන්න ඕන කාදාවත් ප්‍රමාණය. කාම දහකත් ප්‍රමාණය මෙතෙක් අපි කොච්චරක් අරතියට යට වෙලා අධි කුසලයට කම්මැලි වෙලා කලයුත්ත පසර දමමින් මේ සිව්පසයට ගිජු වෙලා කටයුතු කරත් එන්නේ එන්න ඕනම වෙලාවක හදතයි. විශේෂයෙන්ම භෝජනි මත්ඤ්‍යතාවය වගේ ආහාරයේ සම්බන්ධව ප්‍රමාණය දැනගන්න එක බුදු ගුණයක්. බුදුහාමුදුරන්ගේ චරණ ගුණයක්. බුදු වෙලත් උන්වහන්සේ තව පුරුදු කරන දෙයක්. ඒ නිසා අපිට කියන්න බෑ අපි මේ තාක්කල් ගොඩක් නාස්ති කරලා තියෙනවා කොට නාස්ති වෙලා තියෙනවා කියලා භාවනා කර කර කර කර යනකොට මේ සතිය සමාධිය වැඩෙනකොට එnde ende ende ende ende මේක නරකට හිටියොත් වැරදියට සීලක ඉඳලා මේවා පාවිච්චි කරොත් අපාගත වෙන්න වෙනවා. හරියට ආර්ය වංශ ක්‍රමයේ හැටියට දැනගෙන ගියොත් පරියන්කයක් ගහගෙන ඇත්තක වහන සතිය වඩන එක විතරක් නෙවෙයි ඉදිරියදා ජීවිතේ අපි ඇසුරු කරන මේ සිව්පසේ සම්බන්ධයේ දක්ෂ භාවය තමන්ගේ මේ પરම්පරාව විතරක් නෙවෙයි પરම්පරා ගානකට සූඳ මතකයක් ඉතුරු කරනවා. ඒක බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයන් සත්වයින්ට හැම කෙනෙකුටම ශාන්තියක් ඇති කරලා දෙනවා. ඒ නිසා භාවනා කරන එක නම් විශේෂයෙන් පරිතද කරගන්න ඕනේ. තමන්ගේ තියෙන අඩුපාඩුකම් තිබුණට ඒවා දැනගෙන ඉස්සරහට ඒක පුළුවන් තරම් අර පිටිමැස්මින් නියතමානීව ඡාම ගත කරන්න පටන් අරගත්තොත් අතීතයේදී නාස්තිකාරයෙක් වුණා කියලා කවදාකවත් ඒක වැරද්ද දෙටින්නේ නැහැ. ඒක කවුරුත් දොස් කියන්නේ නැහැ. කවදා හෝ නියතමානී ගතියට આવොත් ඒක සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙන මනුෂ්‍යයන් විතරක් නෙමෙයි දිව්‍යංගේ ප්‍රශ්නාවේ බ්‍රහ්මණි පවා ඒ ගෞරවයට පාත්‍ර නිසා භාවනා කරන ගැටුව ඇතුළතින් තමන්ගේ චෛසික ධර්ම ටික ගොනු කරන අතර බාහිර පරිස්කාර වශයෙන් ඒ වගේ ගොනුවක් ඇති කරගන්නට අද ධර්ම දේශනාවත් සියලු දිනාටම එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා